ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපි මේ 72 වෙනි භාවනා වැඩමුළුවේ වැඩසටහනේ දෙවෙනි දවසේ දවසේ ධර්ම දේශනා පැය. ඉනිසියෙම දිනායේ සඳහා <coughs> tempත් වෙලා සාදුකාරය පවත්වමු.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 සතින්ද්‍රියං සම්පලිමට්ඨං නත්වේව සෝත විඤ්ඤේයේසු සද්දේසු අනුප්‍යංජනසෝ නිමිත්තග්ගා හෝති තී ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ ඉදිරිපත් කරගත්ත මතක් කරගත්ත ඉදිරියෙන් තියාගත්ත පරිදි මේ වැඩමුළුවේ සඳහා සර්වචනාංශේ විසින් දේශනා කරන්න දීච්ච එක පැත්තකින් ප්‍රසිද්ධ මේ ආදිත්ත පරයය සූත්‍රේ කොටසකුයි දෙවෙනි දවසටත් අද ධර්මාත්‍රකා වශයෙන් දවසේ මාත්‍රකා වශයෙන් ඉදිරින් තියාගත්තේ. ඒ ගිනි විවිධාකාර ගිනි උපමාවක් දැවීමේ උපමාවක් අරගෙන සර්වචනාංශේ ධර්මණයක් ධර්මපරියායක් ඉදිරිපත් කරනවා. ඉතින් ඒ සඳහා ආදිත්ත පරියාය සූත්‍රයේ සඳහා බොහෝ දිනෙකට අහන්න මේක ලැබෙන්නේ නැහැ. ඇහුවත් මේ කරුණාවේ මෛත්‍රියේ සතුටින් පිළිගන්න ක්‍රමයකුත් නැහැ. ඒ මොකද උග දිනෙක ධර්මයේ ආරබත නික්මත යුඤ්ජත බුද්ධ ශාසනය කියන විදිහට ශාසනය යෙදී ගත කරන්නේ නැහැ. ඉතින් ඒ ශාසනයේ අරමුණ ලද වීර්ය නැතුව ඒ සඳහා කුසල ඡන්දයක් ඉදිරිපත් කරගෙන යෙදී වාසය නොකරන නිසා ඒ ධර්ම ණය එතන මේ ධර්ම පරියාය හිමීට හිමීට ආගමක් බවට සමයක් බවට පත් වුණා. නැත්නම් බුද්ධ ධර්මය බුද්ධ ආගමක් බවට පත් වුණාට පස්සේ මෙවැනි සූත්‍ර සම්පූර්ණයෙන්ම භාවිතයෙන් යට ගියා අහන දකින්න ලැබෙන්නේ නැහැ. ඒක පැත්තකට ඒක හොඳයි. එහෙම නොවුනනම් මේ බණ ඇහිම පිළිබඳව සිංහලයේ තිබිච්ච ඒ රුචිකත්වේ නැති වෙන්න ඉඩ තිබුණා. මේ වගේ සූත්‍ර එහෙම ඉදිරිපත් කරනවා. ඉතින් ඒක නිසා අපේ ශාසනයේ බුද්ධ ආගමේ මේ වගේ සූත්‍ර වැඩි ඉදිරියට ගත්තේ නැහැ. කෙසේ නමුත් ওই පසුගිය අවුරුදු 30 40 කාලේ සාමාන්‍ය හුඟ දෙනෙක් නම් කියන්නේ බුද්ධ ජයන්තියෙන් පස්සේ කියලා ඒ කාලයේදී අර බුද්ධ ආගම තුලින් නැවතත් බුද්ධ ධර්මයේ නැගී සිටීමක් සිද්ධ වුණා මම හිතන්නේ අපි කල්යල් බල්ලා මේ ලෝකෙට අවිල්ලා තියෙන්නේ හරියට අන්නේ කාලය බලලයි ඉතින් ඒ නිසා මෑතක ඉඳලා මේ වගේ සූත්‍ර ටිකක් පොලූෂණ ගතියක් තියෙනවා. පොලූෂණ වගේ මේක පුළුවන් තරම් ජීවිතයට ලම්බ සම්බන්ධ කරගෙන නිකන් ධර්මමය විනෝදයක් ලබන විනුවට සංවේගයක් පහළ කරගෙන ඒ අනුව තම තමන්ගේ ශික්ෂණයන් දියුණු පවණු කරන්න ඉන්න සුළු පිටසකුත් අද දැක ගන්න පුළුවන් ඒ වගේ මේකේ සම්පූර්ණ අනිත් පැත්තට ගිහිල්ලා සම්පූර්ණම රස ආස්වාදයේ සඳහා ආගම ධර්මයක් යොදාගෙන Tamange මුළු ජීවිතයක් යොදාගෙන දේශපාලනයක් යොදාගෙන ආර්ථිකයක් යොදාගෙන සමාජ ධර්මයක් යොදාගෙන ඉන්න පිරිසකුත් තියෙනවා. පිරිසයි එක ඔබ ලස්සනට ධ්‍රුවගත වෙලා තිනවා. පිරිසක් සම්පූර්ණයෙන්ම කාමභෝගී පැත්තට ශීඝ්‍රයෙන් ඇදලෙන අතර මේ ආදිත්‍ය පරියාය වාගේ සූත්‍ර අහලා ඒ හිතට අරගෙන ඒ අනුව ජීවත් වෙන ඊටාම සුළු පිරිසක් ඒට තියෙනවා මේ ශාසන ඉතිහාසයේ පවුරු ගාලා බලනකොට එදා මෙදා හැමදාමත් ඔහොම තමයි තිබිලා තියෙන්නේ. විශාල පිරිසක් දුවන්නම් වාලේ දුවමින් මේ ඉන්ද්‍රිය මේ ඉන්ද්‍රම් පිනවීම සඳහාම පූර්ණ තමන්ගේ කාලය ධනය ශ්‍රමය ගත කරගෙන ඒ සඳහා බුද්ධ ආගමත් දාගන්න. බුද්ධ ආගම කරගන්නේ මේ අර තමන්ගේ තියෙන අසහන දුරු කර ගැනීම සඳහා ආගම හරහා විවිධ පූජා විවිධ පින්කම් ලෑස්ති කරගෙන කටයුතු කරගෙන යනවා. ඒ පිළිබඳව සංවේගය පහල කරගත්ත සුළු පිළිසක් ඒගොල්ලොත් එක්ක ගැටෙන්නේ නැතුව හැකිතාක් ඉන්ද්‍රිය සංවරයකට ගිහිල්ලා බුද්ධ ආගම තුල බුද්ධ ධර්මය ඇහිඳ ගනිමින් ගත කරන යුගයකුත් තියෙනවා. ඉතින් හිත යොදලා බලනකොට ලෝක ජනගහණියත් අපි දන්න උප්පත්ති සිංහල බෞද්ධයත් අරගත්තොත් ඒ ලෝක ජනගහණය තුල නියම සද්ධර්මයේ හොයමින් ඒ සඳහා යතිගත කරන අනුපාතයක් බෞද්ධයන් තුල නියම සද්ධර්මයේ සොයමින් ඒ පැත්තට දෙන අනුපාතය දිහා බලනකොට වැඩි වෙනසක් නැහැ. සාමාන්‍ය ලෝකයාට වැඩිය බෞද්ධ උණයි කියලා මොනම ලාභයක්වත් නැහැ. බෞද්ධයන් අතර ඒ තරමටම ධර්මයේ තමන්ගේ ජීවිතයට සම්බන්ධ කර ගැනීම පැත්තක තියලා බුදුහාමුදුරෝ දෙයියෙක් බවටපත් කරගෙන පන්සලක් කෝවිලක් බවටපත් කරගෙන ඇදහිම තුලින් යාදිනි කියන්න පටන් අරගෙන අල්තාරයක් බවටපත් කරගෙන ශනසීමක් බලාපොරොත්තු වෙන යුගයක් තියෙනවා. ඉතින් ඒක අපි සාකච්ඡා කරන්නේ කාටවත් සුළුසුළු කරන්නවක්වත්. මේ දෙයක් සඳහා නෙමෙයි ඒක විග්‍රහ කරලා බලනකොට සංසාරේ මෙතෙක්කල් අපිත් ඒ ටික තමයි කරේ. ඉතින් ඒක නිසා දැන් හෝ මේ ධර්මයට වැටුණාට පස්සේ ඒක අර සුළුතරයකටපත් වීමක් තියෙන මහා වැඩි ඡන්දේ තියෙන යහට යමක් නෙමෙයි අපිත් තුළින් සිද්ධ වෙන්නේ සුළු තරයට වැටෙන එක ඒ සුළුතරයට වැටිලා මෙවැනි ධර්ම කොටාශයක් අවබෝධ කරගන්න උත්සාහ කරනකොට එතනක් තියෙනවා ගැඹුරක්. ඒ නිසා බොහොම ඉවසිල්ලෙන් බොහොම ගැඹුරක් ගැන හිතාගෙන ගැඹුරක් බව දැනගෙන හිමීට හිමීට මේක අපි තේරුම් ගන්න උත්සාහ කළොත් අපිටම අපේ අතීතයත් එක්ක සංග්‍රහ කරලා සමාජ සංසන්දනය කරලා මේ දැන් යන්න හදන තත්වයක් ආත්මිකුත් ලෝක ජනතාවත් මේ අපි කරන වැඩෙත් අතර තියෙන සංසන්දනයක් කාලය සහ දේශීය වශයෙන් අපිට සංසන්දනාත්මකව දහිතක් ඇති කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. මම බලාපොරොත්තු වෙන්නේ මේ ධර්ම දේශනාව එවැනි ධෛර්යයක් පිණිස හේතු වෙයි කියලා. එහෙම නැත්නම් බොහෝ විට සංවේගය පහළ වෙලා ඒ ධර්මයේ කෙරෙහි බයක් බීතිකාවක් එහෙම නැත්නම් ઈચ્છාබංගත්වයක් එනතන් Taman කිරීම අව탁සීරුවක් වෙන්නත් ඉඩ තියෙනවා. ඒක නම් කල්ැතුණ සාතික වෙන්න බෑ. නමුත් අපි බලාපොරොත්තු වෙන්නේ මගේ බණ භාවනක ඉදීගත කරන පිරිසකට මෙවැනි ධර්ම කොටස ඉදිරිපත් කිරීමෙන් එවැනි මේක වරදට වටහා ගැනීම ප්‍රතිශතය අඩු වෙයි. හරි විදිහට තේරුම් ගන්න ප්‍රතිශතය වැඩි වෙයි. ඒ වගේම හරි පැත්තෙන් යන කෙනාට මේක ධෛර්යයක් වෙයි. වැරදි පැත්තෙන් යන එක්කනට සංවේගී පිණිස වෙයි කියලා තමයි හිතන්න තියෙන්නේ. ඔක්කොටම එකසේ ප්‍රියමනාප වෙයි, අර්ථ සිද්ධිය සලසයි කියලා නම් හිතන්න අමාරුයි. මොකද සූත්‍රය ආදිත්ත පරියාය සූත්‍රය නිසා. ඉතින් මම ඊ මතක් කරපු විදිහට මේක සර්වඥාන්සේ විචින්ම සිතා බලා දේශනා කරන ධර්මයක් ආදිත්ත පරියායන් වෝ භික්කවේ ධම්ම පරියායන් දේශිස්සාමි මම මහණෙනි සෝපලාට ආදිත්ත පරියාය නම් වූ ධර්ම පරියායක් ධර්ම ණය ක්‍රමයක් දේශනා කරනවා. ඒ අසව් කියන එක තමයි බුදුජාණන් වහන්සේගේ අවධානය ලබා ගැනීමේ පාඩය. ඊට පස්සේ උන්වහන්සේ විස්තර කරන්න බලාපොරොත්තු වෙන ඒ ආදිත්‍ය පర్యాయ සහ ධර්ම පర్యాయ ණය විස්තර කරනවා. අපි ඊයේ එහෙන් රූප වැලීම හා සම්බන්ධ කොටස දවසේ මාතෘකාව වශයෙන් තියාගත්තා. දැන් ඒ විදිහටම තමයි අද ඉදිරිපත් කරපු කොටස කණෙන් ශබ්ද ඇහිම පිළිබඳව බුදුහාමුදුර අපිට පාඩම් පන්තියක් කියලා දෙන්න හදාන. ඒ පිළිබඳව බුදුහාමුදුර මතක් කරන්නේ මහණෙනි උල් යකඩයක් හොඳටම රත් කරලා ඒක ශ්වේත තප්තව තීති කනට හූරනවනම් කනට අනිනවනම් ඒක උත්තමයි ඒක වටිනවා මොකක් එක්කද අපි යම් වෙලාවක සෝත විඤ්ඤේයසු සද්දේසු කණෙන් ඇසිය යුතු සද්දයක් ඇහිලා ඒක පිළිබඳව රසලොල් වෙලා ඒක පිළිබඳව ඒ සද්ද නාද රටා පිළිබඳව ව්‍යංජන අනුව්‍යංජන බලමින් නිමිටි ගන්නවට වැඩිය හොඳයි රත්ත්‍ච යකඩෝලකින් කනට අණින එක. මේක තමයි බුදුරජාණන්සේ ඉදිරිපත් කරන උපමා උපමේය සම්බන්ධතාවය. ඊට පස්සේ බුදුරජාණන්සේක සාධාරණීකරණය කරනවා ඇයි මං එහෙම කියන්නේ? මානි යම් වෙලාවක නිමිත්තස්සාදා නිමිත්තස්සාද ගතිතං රස ශබ්ද රසය එහෙම නැත්නම් ඒකේ තියෙන නාදරටාවල රසයට බැඳිලා නිමිත්ත ශබ්ද නිමිත්ත මෙතන තියෙන්නේ නිමිත්තස්සාද ගතිත නිමිෂ්‍ය නිමිත්ත පිළිබඳ ආස්වාදයෙන් බැඳිලා ගැටිලා ගත කරන වෙලාවක මිස්ස නිමිත්තස්සාද ගතිතං වා භික්ඛවේ විඤ්ඤේ විඥානං තිත්තමා තිත්තේය තිත්තමානෝ මේ විදිහට නම් අපේ විඥානේ නැවත නැවතත් කන කෙරීම දුවමින් ඒ අහිච්ඡා වූ සද්දේ නැවත නැවත අභිනන්දනය කරමින් ඒ කර්ම රසායන දේට හිත යෙදී ගත කරන වේලාවක විඥානයේ පట్టල වෙලා තියෙන සද්දක නම් නැත්නම් විඥානය පදස්ථානයේ වශයෙන් තියෙන සද්දයක් නම් අන්නේ එවැනි විඥානයක් සහිතව යා ඒ වගේ ඉන්න වෙලාවක ඒකේන ඒ සද්දයේ ව්‍යංජනන ව්‍යංජන බලමින් අංග ප්‍රත්‍යංග බලමින් රසාස්වාදේ කර කර ඉන්න වෙලාවක තස්මින් වේ සමයේ කාලං කරෙය එවැනි චිත්ත tattwක මානසික පසුබිමක ඉන්න වෙලාවේදී මිය පරලොව ගියොත් ඒකාන්තේ මේ කෙනා අපායට හෝ තිසන් නොනක තිසන් දුණියට වැටෙනවා මම මානිනි ඒක ඒකාන්ත බව දැක්ක නිසායි දන්න නිසායි මං කිව්වේ කනට යවුලකින් යන්නට ප්‍රත්‍යක්ෂ යවුලකන්ට එක ආත්මයයි දුක් විඳින්නේ නමුත් මේ ශබ්ද විෂයෙහි ලොල් වෙලා ව්‍යංජනන් ව්‍යංජන බලමින් නිමිටි ගන්න ගියොත් ඒක නා සංසාර කොච්චර කාලයක් මේ අකුසල කර්මයට ගවන්න වෙයි දන්නේ නැහැ. අන්නේ ගනුදෙනුව ගන්නකොට ආත්ම ගානක් ගවන්න වෙන කණෙහි සද්ද පිළිබඳ ලෝලභාවයට වැඩිය හොඳයි මේ කන යවුලකින් ඇනලා ගිනිගත් දිතුලන යවුලකින් ඇනලා පිච්චෙන එක හොඳයි කියලා මම කියනවා. ඉතින් මෙච්චරයි අපට ඍජු පරිවර්තනයක් වශයෙන් ගන්න තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි භාවනා කරන පිරිසක් වශයෙන් කිව්වොත් පළවෙනියෙන්ම මෙන්න මෙහෙම මේකෙන් ගන්න පුළුවන් සතුටු කරුණක් තියෙනවා. අපි පැයක් ඉන්නකොට අපිට ශබ්ද සමහර විට ඇහෙනවා. ඉඳගෙන ඉන්න පැයක් ගත්තොත් බලාපොරොත්තු වෙච්ච නැති ශබ්ද ඇහෙනවා. නැත්නම් බලාපොරොත්තු වෙන මනාප වෙන කුරුළු ශබ්ද වගේ ස්වභාවික ශබ්දත් ඇහෙනවා. ඒකට අපිට මනාපමනාප පාල වෙනවා. නමුත් එක සතුටක් තියෙනවා මම කතා කරේ නෑනේ. එක පැයක් මං කතා කරේ නෑනේ මේ තරම් ආනිසංශයක් කවදාකවත් gedරකදී ගන්න බෑ. එකමට හිතන්න එක පැයක් මං කතා නොකර හිටපුවාම අපිට බුදුචානන්සේ පෙන්වන විදිහට අපා වෙන්න අපාගත වෙන්න හෝ තීසංයෝනිගත වෙන්න තියෙන අකුසල කර්ම කොච්චර ප්‍රදේශයක් අපි නිකං භාවනා කරලා ආනිසංසෙපා. සතියත් එපා. සමාධියත් එපා. ධානයත් එපා. මාර්ගඵලත් එපා. විවසනා ඥානත් එපා. කතා නොකර සිටීමේ ආනිසංස කොච්චරද කියලා තේරෙනවා. මේ බුදුහාමුදුරුවෝ දෙන උපමාව හැටියට. නමුත් මට හරි සාධාරණ සැකයක් තියෙනවා. කිසි කෙනෙක් මේක ගැන කල්පනා කරන්නේ නැහැ. කිසිම කෙනෙකුට හිතෙන්නේ නැහැ අපි මේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා ඉතුරු පැය 23මත් කතා කරනවා වෙන්නේ නැති. ඔය කොච්චර ඕගොල්ලෝ මොකවඩම් බැන්දත් රිට්‍රීට් වල කරන දේ මම දන්නවා. කොච්චර දෝ කතා කරනවා. ඒක ඉතින් ඕගොල්ලන්ට අපායට යන තියෙන ආසාව මිසක් ආ. තීසංයයට යන තියෙන ආසාව මිසක් ආ. බුදුහාමර මෙච්චර ලස්සනට පෙන්නදී නිකමට හිතන්න මොන හරි කර්මයක් නිසා මොන හරි ප්‍රයත්නයක් නිසා මොනවා හරි වොමනාවක් නිසා අදිෂ්ඨාන පූර්වකව පැයක් කතා නොකර හිටියොත් කොච්චර ආනිසංස ලැබෙනවද? ඒක අනිත් පැත්තට දාන්න පුළුවන් අපිට ඒක දිගේ හේතුඵල ධර්මෙට කියන්න පුළුවන් යම් කිසි කෙනෙක් තමන්ගෙන් පරිසරයට නිකුත් වෙන ශබ්ද පිළිබඳව හැඟීමක් ඇති කෙනෙකුට විතරයි නිස්සද්ද භාවයක් අපේක්ෂා කරන්න පුළුවන්. තමන් දවසකට කරන සද්ද ප්‍රමාණය කරන කතා ප්‍රමාණය පිළිබඳ කිසිම වග විභාගයක් නැතිනම් ඒ මනුස්සයාට යණ යන තැන සද්ද කරදර එනවා. යණ යන කරන බාධා කරදර තියෙනවා. ඉතින් ඒක නා කොච්චර සවුන්ඩ් ප්‍රූෆ් කරපො, එයා කන්ඩිෂන් කරපො ශාලාවක් ඇතුළට ගියත් එයාට කර්මානුරූපව පුදුමාකාර සද්ද එනවා. ඒ නිසා මේකේ අපිට සාමාන්‍ය ආචාර ධර්ම පැද්ද තියෙනවා පැත්තෙන්. නැත්තම් සදාචාරාත්මක වගකීමක් පැත්තෙන් කියත හැකි. මම කැමති නැත්තම් විශේෂයෙන්ම බණ භාවනාවක් කරන වෙලාවක <coughs> අපි පරියන්ක භාවනාවක් කරන වෙලාවේ මගේ ඒකාන පීරි ගෑවෙනවට කැමති නැත්තම් මට සදාචාරාත්මක වගකීමක් තියෙනවා. භාවනා කරන පැයේ මම කතා නොකර හිටියට අනෙක් පැයවල මම කරන කතාවල නපුරු බලපෑම මට එන්න තියෙන ඉඩ නිසා මම අඩුගානේ අනෙකුත් වෙලාවල් වල කරන කතා පිළිබඳව යම් ප්‍රමාණයක පොත් ලැබීමක් යම් ප්‍රමාණයක සදාචාරාත්මක වගවීමක් යම් ප්‍රමාණයක ශික්ෂණයක් ඇති කරගත්තේ නැත්නම් කොයි ලෝකේ මොන්න නිසද්ද තැන්න ගියත් යවුලකින් අයිනා වගේ පීටි ගෑවෙන්න පටන් ගන්නවා ඉතින් ඒ නිසා සීල මට්ටමීමත් අපිට මේක හරව ගන්න පුළුවන්. ඊට පස්සේ සීල මට්ටම ගැන හරවනකොට මට මතක් වෙනවා අපි බුරුමේ ඉන්න කාලේ ඒ බුරුම පන්දි ස්වාමීන් වහන්සේ බොහොම ප්‍රිය කරන පවුලක විවාහ වෙච්චි යුවලක් හිටියා. ඒ මහත්ය බුරුම ජාතික ඇඳලා හිටිය ඇමරිකන් ජාතික නෝනා කෙනෙක්. කෙල්ලෙක් හිටියා අඩි 6ක් විතර උසට හරිම ලස්සනයි. හරිම තරුණ පෙනුමක් තියෙන. ඉතින් ඒ තාත්තා මේ ඇමරිකන් කෙල්ලක් දැන් පෙනුමෙන් සම්පූර්ණ ඇමරිකාවේ ඉච්ච බුරුම දන්නේත් නැති නමුත් බුරුම ලේ සහිත නෑදෑකමටත් වගේ හයිඩ්‍රට ගෙනලා බාර දුන්නා. ස්වාමීන් වහන්සේ එයා බැහැ ළමයා ඒකට අවුරුදු 30ක විතර වයසක් ඇති කියලා මම හිතනවා. මේ ළමයට භාවනා ටිකක් උගන්වන්න දෙයි කියලා මොකද ඇමරිකාවේ මේ මට්ටමට ගිය කෙල්ලෙක් ගැන ඉතින් චරිත සාධක දෙන්න දෙයක් නැහැ. මේ කෙල්ලගේ හැබැයි මම හිතනවා එච්චරම කෙලසිච්ච චරිතයක් නැතුව ඇති. තාත්තා ගෙනල්ලා බාර දුන්නා. අපි ඉන්න කාලේ අපිත් එක භාවනා කරා. ඒ වෙලාවේදී අපි හිටිය පිටරට අය ඔක්කොම 25ක් 30ක් විතර වගේ පිරිසක්. ඒ ස්වාමීන් වහන්සේ දස අකුසල් නැත්නම් ආජීවට්ටමක සීලේ වගේ දෙයක් අරගෙන අර ළමයාට තේරෙන විදිහ අපි ඔක්කොටම බණ කිව්වා. අන්නේ බණ කියන වෙලාවේදී පැයක් විතර කල් ගත්තා සම්පප්පලාප ගැන. නිකන් මේ හිස් වචන කතා කිරීම ගැන. ඉතින් සායද සාමාන්‍ය කරන උරුම භාෂාවෙන් විනාඩි 4ක් විතර කතා කරනකොට නත් හතර කතා කරුවාට පස්සේ පරිවර්තකයා ඒ විනාඩි 4 විනාඩි 4-5ක් ඇතුළත ඉංග්‍රීසියට දානවා. ඊට පස්සේ ආයෙසරයක් සයිඩ් පරිවර්ත කතා කරනවා බණ කියනවා. ඊට පස්සේ පරිවර්තන නිසා මුළු කාලේ 50 ඇතරම සයිඩ් බණ කියන්නේ. ඒතර හරි පරිවර්තකගේ. ඉතින් මේ පැය කතාව ඇතුළත සම්පප්පලාප ගැන ඒ දීපු බණ අවසානයේදී සයිඩ් සංසන්දනය කරා මේ බණහන පිළිස් විවිධ රටවල් වල අය සමහර අය බෞද්ධයි සමහර අය අබෞද්ධයි. නමුත් හැම කෙනාම භාවනා කරන අය. ඒ නිසා මේ සියලුම දෙනා සතික් මරීමේ ආදීනව දන්න. සතික් මරුවොත් ඒකාන්තයෙන්ම අපාගත වෙනවා. ඒ නිසා මරණ මොහොතදී සත්වඝාතනයක් පිළිබඳ හැඟීමක් ආවොත් <clears throat> ත්‍රිසංයෝනීටවත් මං හිතන්නේ යන්න පුළුවන් කියලා අපායට හයිවේ එකෙන්ම යන්න පුළුවන්. ඉන්ටර්සිටි එකෙන්ම ගිහිල්ලා බහින්න වෙන්නේ කෙලින්ම අපාය තමයි. අතරමඟ නතර කිල්ලක් වෙන එකක් නැහැ. ඉතින් ඒ ගැන ඕගොල්ලන්ට මම කියන්න යන්නේ නමුත් මට එකයි කියන්න තියෙන්නේ සම්පප්පලාපයත් ඒ වාගේම කර්මපතය. කතා කරන හැම වචනයක් පාසම හිස් වචන නම් සත්‍යක් මරීමේ අකුසල කර්මයට සමානව සිද්ධ වෙනවා. ඒතර අපි දවසකට කොච්චරක් ඒ වගේ අර්ථයේ සලකන්නේ නැතුව ආවට කියන කතා කරනවා. ඉතින් බොහෝම ලස්සනට ඒක විස්තර කරලා දුන්නා කාටවත් ඒක පිළිබඳව අව탁සීරුවක් කරන්න බැරි විදියට. ඒකල කිව්වා පත්තර බලනවා කියන්නේ සම්පප්පලා. ටෙලිවිෂන් බලනවා කියන්නේ සම්පප්පලා. ටීවීට හුඟකන් දෙනවා කියන්නේ සම්පප්පලා. නව කතා කියනවා කියන්නේ සම්පප්පලාව කියලා. ආරක ලස්සරට ටෙම්පරාදුවේ දාලා පලිප්පුවේ දාලා බන නතර කරා කාටවත් කතා බත නැහැ. කතා කරන දෙයක් නැහැ. අහුවෙන්ද උදේ බලනකොට මං හිටපු ඩෝමෙන්ටරි එකේ කුණ බාල්දිය පුරෝල නව කතා තෝගයක් තිබ්බා. ඒ ඔක්කොම යෝජ භාවනා කරන්න එන කට්ටිය ගෙදර ඉඳලා එනකොට නිකන් ඉන්නවට අහන්න රේඩියෝ එකක් ගේනවා. නව කතා පොත් ගේනවා. මම ගිහිල්ලා මොනවද මං වැඩි කුණ බාල්දියට දේවල් දාන මිනිහෙක් නෙමෙයි. කුණ බාල්දිය උස්සනකොට කුණ බාල්දිය පුරෝල බන පොත් නෑ නව කතා පොත් මට පුදුම කෑදරයි පොත්වලට මං. ඔක්කොම තෝරනකොට මට හම්බුණා ගර්ජොෆ්ගේ පොතක්. මයිතාම ආසාවෙන් හිටක සිටියකදී ඊට මිනිස්සේ කෘචියාවේ හිටපු uh, ලෙනින් විප්ලව කරන වෙලාවේදී එයා සද්ධර්මයක් පිළිබඳව ප්‍රංශ ජනතාවත් එක්ක රුසියන් ජනතාවත් එකතු කරගෙන මෙයා වෙනමම වැඩ පිළිලක් කරගෙන ගියා එලොවින් ගෙනාපු ධර්ම කියලා මෙයා දේශනා කරා. මේ පොත මට හම්බුණා කුණු බාල්දියෙන් මං ඉතින් ලිව්වා පණ්ඩිතාරාමයේ කුණු බාල්දියෙන් අසුලා ගන්නාලාදී කියලා තාම මයි ළඟේ පොත තියෙනවා. අනිත් ඔක්කොම යෝගාවචරෝ ඒ තියෙන හේරම විසිකරා ඒ තරම් අපි දවසේ වැඩි වේලාවක් මේ කන සහ ශබ්ද ශායරෝ කියන විදිහ නම් පප්පලාප වල්පල් බුද කියවන එකයි ඔක්කොම අහුවෙනවා. ඉතින් අපි භාවනා මධ්‍යස්ථානට ආපම අපිට කොච්චර කොච්චර අවස්ථාවක් ලැබෙනවද කියලා බලන්න නිස්සද්ද වීමෙන් ලැබෙන ආනිසංස ලබන්න. ඉතින් ඒකත් හුඟ දෙනෙක් ආසයි. හොරෙන් හරි කමන්නේ සෙල්ෆෝන් එකක් කිහිල්ල ගහගෙන ඉඳලා ඒ කොහොම හරි අර අවශ්‍ය පවුපංගුව පවු කොටස හොරෙන් හරි අරගෙන සාක්කුවේ දාගන්න. මෙච්චර පිරිසුදු වාතාවරණයක් හදලා දීලා තියෙනවා. නෑදෑයන් අමතක කරලා වස්තුකෝග අමතක කරලා ඇවිල්ලා මේ දෙන දෙයක් තම්බල දෙන දෙයක් කාලා ඉලලා දෙන පැතුරක බුදියාගෙන අනේ කරුණා කරලා මේ කයෙන් වචනයෙන් සිදුවන අකුසල් එහෙම නැත්නම් මේ සද්දෙන් වෙන ඇහිමෙන් වෙන කරදර නැති වෙන්න උත්සාහ කරන්න කියලා. ඒක හරි අමාරුයි. ඒක පිළිබඳව මේ වගේ සංවේග ජනක වචන කතා කරාට ඒක සහැල්ලුවට ගන්න එපා. මට මම ඒක එංගලන්තේ ගිය වෙලාවේදී මට කැපකාරකම් කරපු මහත්තයෙක් ඒ මහත්තයා කියනවා ස්වාමීන් වහන්සේලා මේ එංගලන්තට ඉන්න ඉස්සෙල්ලා මම කිරුවේ ආසවල් භාවනා ක්‍රමය. ඒ භාවනා ක්‍රමයේදී ගිය දවසේ ඉඳලා දවස් 10ක් කතා කරන්නම දෙන්නේ නැහැ. කතා කෙරුවොත් දෙසරයක් පෙන්නනවා කාඩ් එක තුන්වෙනි සැරේ එලවනවා. ඒ තරම්ම උග්‍රයි. ඉතින් ඒ නිසා මට උදව් වුණා. හැබැයි මම දන්න කෙනෙක් ගිහිල්ලා උගා කතා කර කර ඉඳලා දවස් 10 කතා නොකර හිටියට පස්සේ මුළු ජීවිතේම කතා කරන්න බැරුව ගියයි කියන. ඒ තරම්ම ෂොක් එකක්. මේ කතා කර කර ඉඳලා ඉඳලා ඉඳලා ඒක හැරේ නතර කරනවා. ඒක මේ පැත්තකුත් තියෙනවා. අපේ මනස සමබර වෙන්නේ එකතරකම අර කක්ක ගොඩේ ඉඳලා සම්පූර්ණ සන්ලයිට් ගාලා හොදලා පිල්ලුත කොටයක් උඩ තියන්න බෑ. ඒ ටික ටික ටික ටික ටික ටික අඩු කරන්න ඕන. ඒ නිසා භාවනා මධ්‍යස්ථානට ආවත් අඩු කරන අදහසින්ද මන්දා අර තිබිච්ච ගතියද මන්දා ටිකක් කතා කරනවා ගහලල්ල කමන්නේ එසා පණ්ඩිතාරාම ගහලා තිනවා කතාව කෙටි කරන්න කියලා චූටුපියෝ කීනික යහිත කරන්න වෙයි ඇහෙන්න විතරක් කතා කරපන් කතාව කෙටි කරපන් මොකද එක සැරේම නතර කරන්න බෑ ඒක සෙල්ලමක් වැඩක් නෙවෙයි මන්දනේ මට බැන්නට කමක් නැහැ මේක මම හිතනවා කාන්තාවට හුඟක් අමාරුයි පිරිමි බැනුම් අහනවා කතා නොකරනවා කියන. හැබැයි එහෙම වාචාල පිරිමිත් ඉන්නවා. ඉතින් ඒ නිසා භාවනා මධ්‍යස්ථාන ගොඩක් ඉන්නේ කාන්තාව. ඉතින් ඒගොල්ලන් එක සැරේම මේක නැත කරන්න කිව්වොත් මම හිතනවා කෙලින්ම අර බබා හම්බ වෙන්නත් ඉස්සලා පෙකිනි වලම කපලා දැම්මා වගේ බොක් ඇතුලේ ඉඳන් ඇති කලලේ හැදෙන්නේ නැහැ. වැදුවට පස්සේ නම් පෙකිනි වල කැපුවට කමන්නේ නැහැ. ටික දවසක් ගිහිල්ලා. ආන්නේ වගේ මේකෙදි මේ කය හික්මීමක් ඇති කරගත්තා සතුන් මැරීමෙන් වරකම් කිරීමෙන් කාමීත්‍යාචාරයෙන් මේ බොරු කේලම් හිස් වචන සම්පප්පලාව කියන මේ හතර වළක්වනවායි කියන එක කය හිතනවට වැඩිය කායික හික්මීමකට වැඩිය ඉතාමත්මම මේකට කියන්නේ එකලා වෙනවයි කියලා මේකට කියන්නේ උද්දකලා වෙනවයි කියලා මේකට කියන්නේ තනිව ජීවත් වෙනවයි කියලා කොච්චර මේක අමාරුද කියනවනම් අපිට කතා කරන්න බැරි ගොළුව තෝගයක් ඉන්න මැද කියන්නේ ඉතවල ඉන්නු ඉන්නවයි කියලා හිතමු. ගස්කොලන් ටිකක් මැද ඉන්නවයි කියලා හිතමු. සත්තු ටිකක් මැද ඉන්නවයි කියමු. කොච්චර ඇතුළත කතාව යනවද? කොච්චර තමන්ට තමන් කතා කර කර ඉන්නවද? ඉතින් අපිට එකපාරක් වුණා පණ්ඩිතාරාමෙම ඉඳද්දී මෙතනම වගේ ගොඩනැගිල්ලක් හදනවා. ඉතින් ඒක නිසා පිටරට ආයට සයිඩෝ ඉන්න කාමරේ ඉස්සලා තියෙන පොඩි කොරිඩෝවේ තමයි අපි භාවනා කරන්නේ. ඉතින් පස්සේ අපිට ඒකේ යන්න සිද්ධ වුණා සාමාන්‍ය පුරුම කට්ටියත් එක්ක භාවනා කරන තැනක මේ වගේ ශාලාවක ගියාට පස්සේ අපි ටික විතරක් ඉන්න වෙලාවේදී මේ පිටරට ආයේ සෑහෙන දුරට එකිනෙකා කතා නොකර ඉන්න ඉක්මීමක හිටියා. අතන සෙනගෙකට ගිය ගමන් ඒ පිටිසකේ තියෙන අමුතු ගතියක්. ඒ හැමදාම භාවනා කරනකොට නැගිටපු ගමන් එක්කෙනෙක් තව කෙනෙක් භාවනා ශාලාව ඇතුළෙම තියාන සම්භාහණය කරන්න පටන් ගන්නවා. ඉතින් ඔයගේ එක එක තොවිල් පටන් ගන්නවා නම් පිටරට ගිය කට්ටියට ඒක ali විලෝපන දර්ශනයක් වුණා. අනිත් ඒගොල්ලෝ සාමාන්‍ය මට්ටමේ කතාත් කරනවා. ඉතින් පස්සේ ඒ ජවනිකයන් පස්සේ ප්‍රශ්නක දිලිලෑරිය සායරට ස්වාමීන් වහන්සේ මේ අපි මේ රටට ආවේ හැතැම්ම 13000 25000 ගේ වගේ. ඇවිල්ලා බලනකොට මෙන්න මේ වගේ අපිට කරදරයක් තියෙනවා. ඉතින් ඒක නිසා අපිට යත්ත් එක ගැටෙන්නත් බෑ. ඔබ වහන්සේත් පුරුම ජාතික කරුණාකරලා මේකට උත්තරයක් දෙන්න. ඊට සයිඩෝ කිව්වා ඒක වෙන්න පුළුවන් මට හිතා ගන්න පුළුවන්. නමුත් මේ කතා දෙකක් තියෙනවා. පිටිත කතාව සහ ඇතුළත කතාව කියලා. ඇතුළත කතාව අතින් වැඩියෙන් කතා කරන පිටරට අයද ලංග බුරුමයද කියලා. ඇතුළත කතාව ගොඩාක් වැඩි පිටරට අයද. ගුරුම කට්ටිය පිටට කතා කරනවා. ඒක අවශ්‍යතාවයට කතා කරුවා ඉවරයි. ඒක නිසා සංසන්දනය කරලා බලා ගන්නයි කිව්වා. මේ පිටත කතාව කොහොමද නතර කරන්නේ? ඇතුළත කතාව පිළිබඳ කිසිම සීමාවක් නැහැ. මොකද ඒක පරිඋත්ථාන මට්ටමේ තියෙන කාටවත් පේන්නේ නැහැ. කතා කරුවොත් නම් කාට හරි වෙන ටොක්කක් කන්නේ නැහැ. කතා කරන්න එපා කිය. ඇතුළත කතාව. ඉතින් අපි පිටත කතාවට චෝදනා කරනවා. මම කියනවා ඒක චෝදනා කරනට ඒක අඩු කිරීමට අපි ශබ්ද නිකුත් කිරීම අඩු කිරීමට අපි යම් ප්‍රමාණයකට හික්මීමක් කරන්න ඕනේ. එකක් තමන් ශබ්ද කෙරුවොත් තමන් ශබ්ද වලින් ආව පහර වදිනවා. දෙක මේ අහුම්කන්දන කෙනාගේ හිත දුෂ්‍ය වෙනවා. නමුත් ඊට වෙඩි වෙනස් කතාවක් තියෙන අතුත කතාවක්. ඒක නිසා යෝගාවචරයන් පිළිබඳව සර්වඥාන්සේ දේශනා කරලා තියෙනවා. සම්නිපතිතානම් බෝපික්කවේ ද්වයං කරණීයං ධම්මීවා කතා අරියෝවා තුනී භාව. එකත රැස්ුණා වූ භික්ෂුන් වහන්සේලා විසින් මට වෙන්නේ මහණි කටයුතු දෙකයි තියෙන්නේ. කරනවා නම් ධර්ම කතාවක් කරපන් නැත්නම් නිස්සද්ද වෙනවා. ඒකට කියනවා ආර්ය තුෂ්ණි භාවය කියලා. ඉතින් මේ වචන හරි අපි අහන්නේ මේ භාවනා කරන්න ආපුවා. ඒකෙදිත් මම මෙහෙම කියන්නම්. මම හුඟක් කලකට පිටරට ගියාම නැත්නම් ඔය පිට තැන් වලට ගියාම දවසේ උදේ ඇවිල්ලා හැන්දෑවේ සිල් මුතල යන පිරිස් එක කරන භාවනා තියෙනවා. එව්වයිදිත් මේ නේවාසිකෝ ඉන්න භාවනා වැඩමුළුත් බලනකොට නේවාසික භාවනා වැඩමුළුවක ආර්ය තුෂ්ණිම් භාවය අපිට හිතා ගන්න පුළුවන්. සංවිධානාත්මකව ඉඳගෙන චෝදනා කරලා හරි නැත කරනවා. නමුත් අර නිතර යන්නේන කට්ටියක් එක ඉතාම අමාරු. ඒක නිසා භාවනා පිළිබඳ වැඩි ලෙන්ගතකමක් ඇතියැත්තෝ ගාක් වේදම් කළා හරි කමන්නේ හුඟක් සැලසුම් කළා හරි කමන්නේ අර වගේ නේවාසික භාවනාව වලට එනවා අවිලි වෙලා ඒතු බණපදය අහලා තියෙන නිසා දන්නේ ඒගොල්ලෝ දන්නවා මේ අහපු දෙයක් කරන්ට ඇහිච්ච දෙයක් පිළිබඳව සෝත විඥානේ විඥානේ පටල වෙලා තියෙන වෙලාවක අසුදු දෙයක් ගැන හිත හිතා ඉන්න වෙලාවක මට මැරෙන්න වුණොත් ඒ කාන්ත අපායට යන නිසා අනේ මගේ හිත පුළුවන් තරම් ඒ විඥානයේ සෝත විඥානයක් පාඩපත් වීම පුළුවන් තරම් වළක්වන විදිහට ශබ්ද නැති තත්ත්ව වේවා කියලා සාමාන්‍ය යෝගාවචරින්ගේ මනාපය ඡන්දයක් තියෙනවා. ඉතින් ඒ බව නිසා හෝ කමන්නේ දිගට එක පිරිසක් භාවනා කරනකොට අවස්ථාව අඩුයි. දොඩමළුවේට තියෙන අවස්ථාවක්. එහෙම නැත්නම් ඒව පාන්නේ කරන අයට එහෙම කෙනෙක් දැකලා එයාව වෙන් කරලා අඳුර ගන්න තියෙන අවස්ථාව වැඩි. ඒක නිසා මේ වාසිය අපට තියෙනවා මේ වගේ වැඩමුළුවකදී කළ යුතු කතා මුලින් කතා කරලා අපි කරන වැඩේට හිත යොදාගෙන ඉන්නවා. ඉතින් මේ විදිහට අපි සීලය පැත්ත, ආචාර ධර්ම පැත්ත, සදාචාරාත්මක පැත්ත පිළිබඳව යෝගාවචරයා Taman ඉන්දෙන් ඉන්දෙන් සීලය අධි සීලයක් පාඩපත් කරගැනීමේ පුළුවන් තරම් අනවශ්‍ය කතාවෙන් අඩු කරන්න ඕනේ. ලොකු සංසලියලා කියනවා යෝගාවචරයාට අමතර වචනයක් පවා කතා කිරීම සඳහා ඉඩක් නැත. ඒ නිසා කිසි විටකත් අනුන් වසන කුටියකට නොයා යුතුය. අනුන් වසන කුටියකට යන්න ඕනේ මනස මැරෙන්න හදනවා නම් උපස්ථානයකට. එහෙම නැත්නම් අයියෝ දයියට යන්න එපයි කියලා. ඒ විදිහට තමයි අපි භික්ෂුන් වුණාට පස්සේ නිවාසික සංඝයා වහන්සේලාට කියලා කියන්නේ. මේ පිළිසුත් පිළිසත් හිතා ගන්න ඕනේ. මේක අපි කවුරුත් තලන කුඩු කිඩියක් කරගන්න එපා. කාටවත් ගහන එකක් බාඩපත් කරගන්න එපා. නමුත් අපි පුළුවන් තරම් මේ වගේ තැනකට ඇවිල්ලා මෙච්චර නිස්සද්ද භාවයක ඉන්න අපිට අවස්ථාව තියෙද්දී සෝත විඤ්ඤයේසු සද්දේසු සෝ අයින් කණින් ආන ලද සද්ද විශේෂයි අනේ මගේ විඥාණය ප්‍රතිෂ්ඨාවක් නොලබාවා ඒක නිසා සද්ද ඇහුනොත් ඊයේ ධර්මදේශනාවේ අන්තිමට මතක් කරා වගේ බීරෙක්සේ කන් ඇත්තේ නමුත් බීරෙක්සේ ඇහිච්ච ඇහිච්ච දේ ඇහිච්ච මට්ටමින් නතර කරලා තවදුරටත් ඒක මත විඥාණය කතන්දර ගොතන දෙන්නේ නැතුව නතර කිරීමේ වැඩ පිළිවෙල තමයි අපට මේකෙදී පෞද්ගලිකව තීරුම් අරගන්න තියෙන්නේ. මොකද ඒක ඉච්චර ලේසි නෑ. ඒ මොකද මේ ඉන්ද්‍රිය ධර්ම වල තියෙනවා තීරුම් ගත යුතු මේ වගේ සූත්‍රයක් සාකච්ඡා කරනකොට තීරුම් ගත යුතු යම් යම් න්‍යාය ධර්ම ඒව අපේ අවාසියට තියෙන්නේ. නමුත් න්‍යාය ධර්මයේ දන්නවනම් දැනගන්න පුළුවන් මේක මගේ දුර්ලකමක් මේ න්‍යාය දුර්ලකමක්. ඒ නිසා මම දැන් අහුවෙලා තින්නේ මේ යක්ෂ න්‍යාමයකට, මාර න්‍යාමයකට, කෙලෙස් න්‍යාමයකට කියලා. ඒ කෙලෙස් පහර දෙන වෙලාවේ Tamanට අවදියෙන් ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. මොකද්ද මේ න්‍යාය? අපි ඇහ රූපත් එක්ක හරියට ගනුදෙනු කරනවා. ඒ නිසා ඇහ දැකීමේ ආයතනය වශයෙන් වර්ණ සහ సంతාන එක ගන්දුණු කරනවා. ඝන සෝත ආයතනෙ නැත්නම් ඇහිීමේ ආයතනය වශයෙන් ශබ්ද තරංගත් එක ගන්දුණු කරනවා. නාසය ගාහන ආයතනයේ වශයෙන් ගන්ධ සෝත වෙන් කර ගැනීම සඳහා වෙනම ආයතනයක් විවෘත කරගෙන ගන්ධ සෝතත් එක්ක වැඩ කරනවා. දිව රසායතනයේ වශයෙන් මේ රස කේදීන් වර්ණ එක එක රස මසවුලු හොයනවා. කය විවිධාකාර පහස හොයනවා. මේ වගේ තියෙන පළවෙනි න්‍යාය තමයි ඇහැට රූපයක් ගෝචර වුණාට රූපයක් කනට වැදුනට කෙලෙස් උපදින්නෙත් නැහැ සංඥා උපදින්නෙත් නැහැ රූපයක් නාහයට වැදුනට රූපයක් දිවට වැදුනට රූපයක් ඇඟට වැදුනට කෙලස් උපදින්නේ නැහැ. රූපේ ඒකාන්තයෙන්ම ඇහත් එක්ක ආපදාගත වෙන්න ඕනේ. ඒ වගේම ඇහැට සද්ද වැටුනට ඇහැ කලබල වෙන්නේ නැහැ. ගඳ වැදුනට රස වැදුනට පහස ලැබුනට කලබල වෙන්නේ නැහැ. ඇහැ කලබල වෙන්නේ කිචි කැවෙන්නේ කෙලසෙන්නේ රූපත් එක්ක විතරයි. ඒ වගේම සද්දත් කනක් ගත්තාම කනට කනේ මසින්ද්‍රියට තියෙනවා ස්පර්ශ දැන ගතිය නමුත් කණේ කම්බරේ ගත්තොත් එහෙම නැත්නම් ඒකේ තියෙන ඒ ප්‍රසාද රූපය ගත්තොත් ඒක තාම සංවේදී ශබ්ද තරංග වලට නම් රූප තරංග වලට සංවේදී නැහැ. ගන්ධට සංවේදී නැහැ. රසට සංවේදී නැහැ. ස්පර්ශයට සංවේදී නැහැ. ඉතින් මේ විදිහට හිතාගන්න නාසයත් ගඳත් දිවත් රසත් කයත් පහසත්. මේ පළවෙනි න්‍යාය. දෙක මේ පස් දිනාටම සම අවස්ථාව දීලා ඇහ කන දිව නාසය කය සම අවස්ථාව දීලා ඇහැට රූප කනට ශබ්ද නාසයට ගඳ දිවට රස සහ කයට පහස දුන්නාට පස්සේ කතා දෙකක් නැහැ ඇහැ තමයි ඉස්සල්ලාම අනික ඔක්කොම යටපත් කරගෙන රූප බැලීමෙන් අපේ වෙලාව වැඩියෙන්ම ගත කරන්නේ. ඒ සඳහා එහි සංවේදී භාවය ඉතාමත්ම උග්‍රයි. මේ ඉඳුරංගෙන් උඩම පිරලා තියෙන ඇහැ. ඒක නිසා ඇහැ තමයි සමාන ඡන්දයෙන් දුන්නොත් අපි නැත්තම් කිය ස්වයංවරයක් දුන්නොත් ඒකාන්තයෙන් ඇහැ තමයි අවස්ථාව ගන්න. තන්නේ ක්‍රම පූර්ව නිගමනයක් ඇතර තියෙන්නේ. ඒක අධිරාජ්‍යවාදී පාලනය. ඒක දැන් ස්නායු සහ මොළයේ පිළිබඳ පරිශන කරන අය සවිස්තර පරිශනට ලක් කරාම ඒගොල්ලෝ භාවනා කරන ලද යම් ප්‍රමාණයකට හිත සකස් කරගත්ත කෙනෙක් ෆන්ක්ෂනල් MRI ස්කෑන් එකට දැම්මට පස්සේ නැත්නම් ස්කෑනින් මැෂින් එකට දැම්මට පස්සේ එයා ඉස්සරහින් යන්ත්‍රය ඇතුලේ ඉඳද්දිම කන්ට්‍රෝල් රූම් එකේ ඉන්න එක්කනට පාලක මැතිව ඉන්න එක්කනට පුළුවන් එහාට තිරයක් පෙන්නලා රූප බලන්න අහන්න. අරින්න පුළුවන්. කනට ඊයර් ප්ලග්ස් ගහලා ශබ්ද අසන්න පුළුවන්. අවශ්‍ය නම් දිවට රසයක් අවස්ථාවට දෙන්න පුළුවන්. නාසයට ගඳක් දෙන්න පුළුවන් නැත්නම් කයට පහසක් දෙන්න පුළුවන්. ඊට පස්සේ එයාට කියනවා අපි ඔබතුමා යන්ත්‍රයට දාලා ඔබතුමාට රූප බලන්න අරිනවා අපිට දැනගන්න ඕනේ රූප බලනකොට මොලේ හරස්කඩේ කොයි කොයි ස්ථානද රූප බැලීම සම්බන්ධව වැඩියෙන් සක්‍රිය වෙන්නේ කියලා. ඒ වගේ රූප බැලීම සඳහා සක්‍රිය වෙන ස්ථාන එකයි තියෙන්නේ කියලා දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ සිටියමක් ඇඳා. කණේ මොළේ මෙන්න මෙතෙන් තමයි රූප බැලීම කරන්නේ. ඒක තුවාල වුණොත් රූප පේන්නේ නැහැ. ඇහැ තිබුණත් රූප තිබුණත් පේන්නේ කන මෙන්න මෙතනයි වැඩ කරන්නේ. ඒ නිසා ඒ කන තියෙන තැන මොළේ ආබාධ වුණොත් සද්ද ඇහෙන්නේ සද්දක් තියෙනවා කනක් තියෙනවා ආදි වශයෙන් සීතීමක් ඇඳා. නමුත් මේ ෆන්ක්ෂනල් MRI ස්කෑන් එක ආවට පස්සේ ඒගොල්ලෝ දැක්කා ඇහැට රූපයක් ආවම උද්දීපන වෙන්නේ එක තැනක්ම නෙවෙයි අර ඉස්සල දකපු තැනත් එක්කම අඩු ගානේ 16 ස්ථානයක විතර රූප අඳුනා ගැනීම සහ ඒ රූපත් එක්ක සංඥානික සංනිවේදනය කිරීම සඳහා ස්ථාන 16ක් විතර තියෙනවා. මේක ලොකු සොයා ගැනීමක්. ඒ කියන්නේ මොලේ එක තැනකට හානි වුණාට ඇහක් තියෙනවනම් රූපත් පේනවනම් පුහුණුවකින් බයිපාස් කරලා වෙන තැනකින් ක්‍රියාත්මක කරලා රූප පෙන්වන්න පුළුවන්. මේත් එක්කම දීර්ඝ පරිශන කරනකොට තීරුම් ගත්තා එක්කෙනෙකුට ඊට පස්සේ ඒගොල්ලෝ කරුවා ඒ පරිශනම කනට ශබ්දට ගන්ධ රස ඔක්කොම කරලා සිටියන් ටික අරගෙන බොහෝ පරිශන කරනකොට තීරුණා ඇහැට රූපයක් පෙන්නකොට ඒ ඇහි රූපය දකින ස්ථාන වලින් නිකුත් කරන නියුරෝ ට්‍රාන්ස්මිටර් වලින් නැත්නම් ඒ රසායනික ද්‍රව්‍ය වලින් කන ක්‍රියාත්මක කරන ස්ථානයේ මොලේ යටපත් කරනවා නාසය ක්‍රියාත්මක කරන තැන් ඔබා තබනවා කියන. දිව කය. ඒක නිසා අපි රූපයක් බලනකොට වැඩ දෙකක් වෙනවා. එකක් තමයි ඇහැ වර්ණ රූපයක් එක්ක ආපాతගත වෙනවා. ආපాతගත වෙනවත් එක්කම සද්ද නැහැ කියනවා. ඒ වෙලාවට තියෙන සද්ද නැහැ යනවා ගඳ බලා ගන්න බැරුව යනවා රස බලා ගන්න බැරුව යනවා පහස නැතුව යනවා ඒ නිසා ඇහැට අවධානයට ලක් කරගන්න පුළුවන් වෙන්නේ කනත් යටපත් කරන, නාහියත් යටපත් කරන, දිවත් යටපත් කරන, කයත් යටපත් කරන තරම් උද්දීපන වෙන අරමුණකට විතරයි ඇහ අවස්ථාව ගන්න. එනිසා ඇහ අවස්ථාව ගත්තොත් ඒ ගත්ත දේ ඉතාමත්ම ලැබෙන්දියාවක් හෝ වෛරයක් ඇති කරගෙන දැඩි කෙලෙස් රාශියක් පහළ කරගන්නවා. ඒ කෙලෙස් ක්‍රියාකාරීත්වය වැඩි නිසා කන ශබ්දෝ බාතවනවා නාසය ගඳ ඔබා තබනවා, දිව රස ඔබා තබනවා, කය පහස ඔබා තබනවා. මෙන්න මේ ඇහි තියෙන මේ අධිරාජ්‍යවාදී ක්‍රමේ යම් හේයකින් යටපත් වෙන වෙලාවක් බලන ඉන්නවා කන අවස්ථාවක් ගන්න. ඇහැට පස්සේ වැඩියෙන්ම ඒ අධිකාරී ශක්තිය අධිරාජ්‍යවාදී ශක්තිය තියෙන කනට. ඒක නිසා කනට සද්දයක් ආවට පස්සේ ඒ කනේ සද්දේ දිගට පවතිනවයි කියන්නේ ඒ කනේ සද්දෙන් ඇහෙන් රූප බලනවට වැඩි කෙලස් ප්‍රමාණයක් පහල කරන්න පුළුවන් තරම් උද්දීපනයේ වෙච්ච සද්දයක් ආවොත් විතරයි කනට ඒ සද්දෙම දිගට දිගට පාත් ගන්න පුළුවන්. එහෙම නැත්නම් වහාම ඇහැවිලා කනේ සද්ද වටතර කරලා රූපෙට යන්න පුළුවන්. ඒ නිසා අපි එකම සද්දයක් දිගට අහගෙන ඉන්නවයි කියලා කියන්නේ ඒ මොලේ තියෙන ස්ථාන ඒකෙන් ගොඩාක් ආසාද ලබන්න. ඒකෙන් ගොඩාක් අවධානය ලබන්න ඕන කොච්චරද කියනවනම් ඇහැට පේන රූප ඔබා තබන තරම් නාසයට එවිලා ගන්න ගඳ ඔබා තබන තරම් දිවට රස ලැබුණට ඔබා තබන තරම් චප්ප කරන තරම් කයට පහද චප්ප කරන තරම් ඒ නිසා අපි යම් සද්දයකට නිතර හුරු වුණොත් එහෙම ඒ සද්දය අපිට නිතර මිහිරි කියලා කියන්නේ ඒකේ තරම කෙලස් උපදිනවා කියන එකයි ඒ තරම්ම ඒකට මනාපයක් උපදිනවා. ඒ තරම්ම යමනාපයක් උපදිනවා. එහෙම නැත්නම් ඇහැ නිතරම බලන් ඉන්නවා. මීට වැඩිය මට කෙලස් උපදවන්න පුළුවන්. ඔබ බලාගනි ඕම් බලපන් කියලා වැඩි කෙලස් උපදීමේ ශක්තිය අතින් ඇහැ විඥානේ වැඩියෙන් ආදරේ දිනවා. මේ දෙන්නම යටපත් වුණොත් විතරයි નાශය අවස්ථාව ගන්න. ඊට පස්සේ තමයි ජීව, ඊට පස්සේ තමයි කය. එනිසා දවසක කෙනෙකුගේ ඉඳුරන් වශයෙන් කයෙන් උපදින කෙලෙස් තමයි අඩුම. ඊට වැඩි උපදිනවා දිවෙන් ඊට වැඩි උපදිනවා නාසයෙන් ඊට වැඩි උපදිනවා ඇහි කනෙන් උප්පරීම කෙලස් උපදින්නේ ඇහෙන් ඒ නිසා අපි ඊටාම ප්‍රිය වස්තුවට කියනවා මගේ ඇහි පබාව ආගේ කියලා. ඒකට එච්චර කෙලස් උපදිනවා. අපි වැඩියෙන්ම කෙලස් උපදවන්නේ ඇස්සති කට්ටිය. රූප බලලා. ඒක නිසා අද වෙළඳ ප්‍රචාරක ලෝකය හොඳටම දන්න ඔය කතාව. ඉස්සර අපිට ගැහුවේ රේඩියෝ එක හරහා විතරයි. දැන් නැහැ. දැන් ගහන්නේ වර්ණ, ත්‍රිමාන රූප, සජීවි වහාම ටෙලිකාස් කරන යන්ත්‍ර මාර්ගෙන් ගහපුවාම ආය උගේ පොකට් එකට ගහන්න ඕනේ, උගේ ජාතියට ගහන්න ඕනේ, උගේ ආගමට ගහන්න ඕනේ මේ මංසාර රෝකඩයක් කරලා ඉවරයි. මේක තමයි ටෙක්නොලොජි ইনফরমේෂන් ටෙක්නොලොජි කියන්නේ ඔන්න ඕකට. ඒ තරම්ම ඈත දුර රටක ඉඳලා ඒ ලංකාවේ බින්තන් ඉන්න වැද්දෙක් ඉන්න පුළුවන්. බ්‍රසීලිය ඇමසින් වනාන්තරයේ ඉන්න බ්ලේච්චෙක් වෙන්න පුළුවන් වටන්න පුළුවන්. මොකද කොයි කෙනත් රූප වලට අදිනවා. ඒක නිසා අපි මේ දිනු වෙනවා දිනු වෙනවායි කියලා මේ යන්න හදන්නේ නැත්නම් අපේ දරුවන්ට වැඩිපුර දෙන්න හදන්නේ ත්‍රිමාන රූප සහිත වර්ණ සහිත සියල්ල ලබා දෙනවා ඒ කියලා කියන්නේ නිසින්ින්ද අපායට යන්න අවස්ථාවක් දෙනවා. නිසින්ින්ද තිරිසං වෙන්න පාරවල් කපලා හරි ගසලා දෙනවා කියන්නේ. ඉතින් ඒක එහෙම තියේදී යම් කිසි කෙනෙක් ඒක එක කොනක් අනික් පැත්තේ යම් කිසි කෙනෙක් දැනගෙන භාවනා කරනකොට ඇද්ද කරලා තිබුණත් භාවනා කරන්න බෑ. ඒ නිසා මම ආරක්ෂා සාසන කේකට ගිහිල්ලා මම ඇද්දක වහගෙන පැයක් ඉන්නකොට මගෙන් කැපිලා යන කෙලස් ප්‍රමාණය මෙච්චරයි කියලා දන්නවනම් ඒක නම මට මේ ධ්‍යාන ලැබුණේ නෑයි කියලා සමතයක් ලැබුණේ නෑයි කියලා විපස්සනා ඥාන ලැබුණේ නෑයි කියලා මාර්ගඵල ඥාන ලැබුණේ කියලා හඳන්න දෙයක් ඇත්තේ නෑ. අඩු ගානේ දන්නවනේ මේ සබ්බපාපස්සාකරණම් කියන එකෙන් මේ ඇහෙන් එන්න පුළුවන් කෙලස් මෙච්චර කපා හැරියා. මම කතා නොකරපු නිසා නැත්නම් සද්දවලට ව්‍යංජන අනුව්‍යංජන ගත්තේ නැති නිසා කන මුල් කරගෙන එන තියෙන මෙච්චරක් අරමුණු මම කපා හැරියා. නාසයයි දිවයි ඒට සාපේක්ෂව බලනකොට ප්‍රයත්න කරන්න ඕන ප්‍රමාණයත් අඩුයි. ස්වභාවයෙන්ම ඒ දෙන්නගෙන් එන කෙලවර ප්‍රමාණය අඩුයි. අපි දිවෙන් එනව උග්‍ර වෙන්නේ කැම ගන්නට කියන. නාසයෙන් එනව උග්‍ර වෙන්නේ ඒ සඳහාම ජීවිත තර්ජනයක් වෙන වෙලාවක වගේ තමයි. එහෙම නැත්නම් Tamange සහචරයා සහකාරී හොයාගන්න ඉවල්ලන වෙලාවක් තියෙනවා තිරසනුන්ගේ. ඉවල්ලලානේ තේරුම් අරගන්න. ආන් මේ වෙලාවට නාශේ වැඩ කරනවා අනික් වෙලාවට යා කටයුතු කරන්නේ නැහැ. ඒක නිසා අපි භාවනා කරන වෙලාවේදී යම් යම් වෙලාවක මම පට්ටල වාඩි වෙලා ඉන්න මේ පට්ටලේ ඒ සමතුලිත භාවයේ එහි ලිහිච්ච ගතිය දිහා බලාගෙන ඉන්නවා කියනකොට සුතමේ ඥාන ඇති කෙනාට අනේ මට සතිය හරියේ නෑනේ අනේ මට ධ්‍යාන හරියේ නෑ කියන එකත් එන්නේ නැතුවනම් නෙවෙයි එනකොටම යාට හිතා ගන්න පුළුවන් කමන්නේ ඒ දෙක නෝපන් කුසල් ඉපදවීමනේ මම මේ නෝපන් අකුසල් නොඉපදවීමක් කරලා දිනවනේ මම ඇස් දෙක අරගෙන හිටියානම් ශබ්ද තියෙන තැනක කන් දෙකත් අරගෙන අවිචාරවත් විදියට හිටියානම් අසංවරව හිටියානම් එන්න තියෙන කෙලෙස් රාශියක් හදාගත්තනේ කියලා එයා අර ඊයේ මං උද්දුත කරපු පාටි හැටියට සෝතේන සද්දං සුත්වා න නිමිත්තක් ගායී හෝති නානුප්‍යංජනක් ගායී හෝති යත්වාදි කරන මේතං අසංගතං වේරන්තං uppajjati papaka akusala dhamma තස්ස සංවරාය ආපජ්ජති. කනට සද්දයක් ඇසීම නිසා සෝතේන සද්දං සුත්වා න ව්‍යංජනක් ගායෝති න නිමිත්තක් ගායෝති. ඒකේ නිමිටි ගන්න යන්න එපා. ව්‍යංජන අන ව්‍යංජන ගන්න යන්න එපා. ඒ සද්ද නෑ වුණා වාගේ බීරෙක් වාගේ සද්ද හිම නතර කරනවා මිස මේ මට ගෑනු කෙනෙක්ද කතා කරේ ළඟට මින් කතා කරාද දුරට යමින් කතා කරාද පුරුෂයෙක් කතා කරාද මොනවද මේ කිව්වේ කියනවා නැවත නැවත අනුව්‍යංජන ගනිමින් නිමිති ගන්නවයි කියලා කියන්නේ ඒ අපාගමන තීසංයෝනි ගමන පුදුමාකාර විදියට අපි ඉක්මන් කරනවා බුදුහාම කරන ඊට වැඩිය හොඳයි රත් වෙච්ච යකඩකින් කන හාරලා දාන. ඒක නිසා භාවනා ගත කරන ජීවිතයකදී අපිට ඒ අතිරේක නූපන් කුසල් ඉපදීම වෙනුවට උපදින්න ඉඩ තියෙන කෙලෙස් යත්වාදි කරන මේතං අසංගතං විහරන්තං uppatti පාපකා කුසල ධම්ම යම් හේකින් මම සාමාන්‍ය දිනදා ජීවිතය ගත කරන විදියට අසංවරව හිටියානම් ඉපදිය හැකියව තියෙන මේ කෙලෙස් කන්දරාව නොඉපදෙවීම පිණිසයි ඊගාවට එන චිත්තක්ෂණය අනේ කෙලසකින් නොකෙලසීවා නහමක් කෙලසෙන් කෙලසකින් කෙලසීවා කියලා ඒ පිළිබඳව ගන්න ප්‍රයත්නය කළ හැකි එකම සතා මනුෂ්‍යයා විතරයි. හිතන්න එපා මීයේ කෑ ගන්න සද්දයක් ඇවිලා පූසට භාවනා කරන්න පුළුවන් කියලා. උපාසක බලල්ලුන්ට කරන්න පුළුවන් කියලා හිතුවට හිතන්න එපා. ඒක වෙන්නේ නැහැ. ඒක සාජාසයෙන්ම ඒ සද්දයත් එක්ක බැල්ලියක් පට්ටියට හිරියට පස්සේ බල්ලෙකුට බෑ තපස්සලා කියන. එයා ඒකට ඇදලා යනවා. ඒකට කරන්න දෙයක් නැහැ. අපිත් ඒ වගේ බලු ගති තියෙනවා. අපිත් එම ඌස් ගති තියෙනවා. නමුත් ඒක එනකොට දකින්න බලවන්නේ. මේ භාවනා කරගෙන ඉනකොට කන සංවර කරගන්න අපි ශක්ති ප්‍රමාණයෙන් උත්සාහ කළා තියෙනවා. නමුත් මේ කන අර කාවේගේ කන හැරෙන්නා වගේ හොය හොයා සද්දා වෙන්නේ නැහැටි. මොනවා හරි අහුවෙච්ච දෙයක් ව්‍යංජන අනුව්‍යංජන ගන්න හැටි. අංග ප්‍රත්‍යංග ගන්න හැටි අලගිය මුලගිය තැන් හොයන හැටි ඒ කොයිලා ඒක විස්තර සහිතව මතක තියාගන්න හැටි දිහා බලනකොට පේනවා මේ හිතේ ප්‍රධානම කටයුත්ත ඒ රසාස්වාදී තණ්හා ඒක සඳහා කටු ගහේ කටුල් කරන්න ඕනේ නැහැ ඒ බව දන්න එක මේ නුගුණයක්වත් ලෙඩක් රෝගයක්වත් නෙවෙයි ඒක බව දැනගන්නත් බෑ කොහොමඩක්ක සුතමේ ඥානෙ නැති කෙනා ඉස්ලාම් බුදුබණක් අහන්න ඕනේ මේ විදියට ගියාම කන දුමාකාර විදිහට අසංවර වෙනවා ඒ අසංවර වීම නිසා හතුරෙක් හතුරෙකුට කරන්නා වූ හොරෙක් හොරෙකුට කරන්නා වූ අකුස හානියකට වැඩි හානියක් කරනවා දිශෝදි සංයන්තං කෛරා වේදීවා පන වේදිනං මිච්ඡාබන හිතන්ති චිත්තං ආපියෝනං තතෝ පරි. වර්ධවා පිහිටා ගන්නාලද හිත හතුරෙක් හතුරෙකුට විසින් කරන්නා වේ සේ. හොරෙක් හොරෙකුට කරන්නාසේ Tamanට පාපය ගෙන දෙනවා. අනේ එහෙම වෙලාවක ඇහින් සංවර වෙනවා වගේම චක්කුණා සංවරෝ සාතු සාදු සෝතේන සංවරා. ඒ සංවරය පිළිබඳව තමන් සමාදානව ශික්ෂාපදයක් රකිනවා. සමාදාය ශික්කත ශික්ෂාපදේශු කියලා කියනවා. එහෙම නැත්නම් විරමණ සීලයක් රකින්නවා නම් මෙන්න මේකට තමයි බෞද්ධ ශිෂ්ටාචාරය කියන්නේ. මෙන්න මේකට තමයි මහාත්ම ගති කියලා කියන්නේ. මෙන්න මේකට තමයි හැදිච්චකම කියලා කියන්නේ. මේක තමයි සීතල ගතිය කියලා කියන්නේ. මේක තමයි සීලය කියලා කියන්නේ. ඉතින් ඒක නැතුව මේ සුදුරිදී අඳගෙන බෝපලෝක ඉඳගෙන ඉතිවිසෝ භගවාන් සම්මා සම්බුදු ඉතිවිසෝ භගවාන් සම්මා සම්බුදු කිය හිටියත් අපි සීල කියලා කියනවා. නමුත් ඊට වඩා ගැඹුරක් මේකේ තියෙනවා. මත්තර පහළ වෙන්න පුළුවන් කෙලෙස් රාශියක් දැනගෙන ඒ පහළ වෙන්න ඉඩ තියෙන කෙලෙස් නොපහළ වීම පිණිස යම් ආකාරයකට සෝතිඉන්ද්‍රිය සංවර කර ගන්නවා නම් ඒ කෙනා විතර Tamanට අනුකම්පා කරගන්න ඒ කෙනා විතර Tamanගේ අර්ථ සිද්ධිය සලසා ගන්න අත්ත කුසලයේ සලසා ගන්න කෙනෙක් බුදු කෙනෙකුට පේන්නේ නැහැ. බුදු ජානනාසී එවැනි අයට දුරතෝ නමස්සාමි කියන විදිහට සාදුකාර දීලා උනන්දු කරනවා මොකද ලේසි නෑ කෙනෙකුට මේ වැනි න්‍යාය පත්‍රයක් ඉස්සරහින් තියාගන්න එක. ලේසි නෑ කෙනෙකුට මේ වගේ හික්මීමක් කරන එක. නමුත් ඒක ලේසි නැති වුණාට එන නපුරු ප්‍රතිඵලෙ පුංචි. අපිට හිතා ගන්න බෑ ඒක නිසා බුදුන්ස උපමාට කියනවා උඹේ ඔය නැහැදිච්ච කන යකඩ උලකින් හාරලා දානවට වැඩිය හොඳයි. ගිනිගත් යවටකින් හාරනවට වැඩිය හොඳයි. චාරයක් නැතුව මේ දේවල් අහුම්කම් දීලා අහුම්කම් දෙන කන මත විඥානයේ ප්‍රතිෂ්ඨාවක් ලැබුවොත් ඒ කාන්තේ මේක high level road එකෙන්ම ගිහිල්ලා අපායට බස්සනවා. ඒ කාන්තේම අපාගත වෙනවා. ඉතින් යano බලනකොට අපි සංසාරෙ මෙතෙක් ගත කරපු ජීවිතය දිහා බලනකොට එහෙම නැත්නම් මෙවැනි හික්මීමක වග විභාගයක් නැතුව ගත කරන ජීවිතයත් එක්ක බලනකොට අපිට ඇරිලා තියෙන දොරවල් ප්‍රමාණය අපිට ඇරෙන ජනෙල් කවුළු ප්‍රමාණය අපිට Tamange හිතසුව පිණිස කළ හැකි ප්‍රමාණය අසීමිතයි. හැබැයි එක කාරණාවක් හොඳට හිතේ තියාගන්න ඒක Tamanට කරන්න පුළුවන් වුණාට ඒක මගේ බබත් කරන්න ඕනේ මගේ මහත්යත් කරන්න ඕනේ මගේ නෝනත් කරන්න ඕනේ කියලා කියන්න ගියොත් නම් ලොකුම ලොකු පරිප්පුවක් තමයි කන්නේ. එතන තමයි අද මේ අපි පටලවාගෙන තියෙන්නේ. ඒකට සදාචාරවාදී කියලා කියන්නේ මේ අපිටවත් නැත්තම් මටවත් මේ කරන්න බැරි මේ උග්‍රතර කාර්ය අපි හිතනවා නෑ නේ. මම සිල් ලක්ිනවා නම් මොකද මගේ බබාට බැරි. සමහරු බල්ලගෙමුත් සිල් රැකවනවා. බැල්ලියෝ වාසෙක් මේ මේ මේ මේ මෙව කරනවාම වඳ කරනවා අනේ භ්‍රමචර්යය කඩාගෙන සිල් කඩාගෙන ඉතින් මේ බයන්න මේ ආගම් කරගන්න හැටි. මේ සුද්ධ ධර්මයේ ආගම් කරගන්න හැටි. අපි මේ කොච්චරක් මේ තරම් අමනද කියලා පොඩ්ඩක් බලන්න. මේ තරම් අමාරුයි Tamange කනවත් රැක ගන්න. නමුත් අපි අපේක්ෂා කරනවා සීලොම වැද්දෝ, සීලොම මිලේච්චෝ, සීලොම සත්තු, සීලොම බෞද්ධයෝ කන සංවර කරයි කියලා. බුදුරජාණන් වහන්සේ රාහුල පුංචි කුමාරයන්ගෙන්වත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. සුද්ධෝදන රජුරන්ගේ බලාපොරොත්තු වෙන්නේ. විසාකා යශෝදරාගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ මොකද ඒක තමන් විශ්ික කළේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ තිබුණා අසීමිත කරුණාවක් රාහුල කුමාරයා කියන වගේ මං වගේ නරපණුවෙකුටත් කියනවා. යශෝදරාවට කියලා දෙන්න වගේ ඔක්කොටම කියනවා. සුද්ධෝදන රජුරණ කිව්වා වගේ සියලු දෙනාටම කියනවා බාරගත්ත කෙනයි මගේ නෑයා. ලේනෑයා නෙවෙයි ලේනෑකමට වැඩිය සලකන්නේ ඕනෑකමට. උන්වහන්සේ යනෝ ඒක කියාපෑමේදී නැත්නම් මේ මහා කරුණාවෙන් යුක්ත සරුවච්චන් වහන්සේ නමක් කියනවනම් උල් වෙච්ච යකඩකින් කන හරන එක උතුම් කියලා මොකද්ද ඔගේ තියෙන කරුණාව? ඒක තමයි උන්වහන්සේට මේ දේ හුවා දක්වන්න මේ දේ උලුප්පා දක්වන්න තියෙන එකම ක්‍රමේ ඒ නිසා කියනවා මම එහෙම කියන්නේ ඇයි ඒ විදිහට චාරයක් නැතුව මේ සද්ධාහන්න පටන් අරගත්තට පස්සේ ඔබ දන්නේම නැතුව එලකින් පල්ලට ඇදගෙන වැටෙන්නා වාගේ ඔළුව පල්ලෙහාට කකුල් දෙක උඩට තියාගෙන මරණින් මත් අපායට යනවා. මේක පිළිබඳව ඔයගොල්ලන්ට දැනගන්න ඕනේ නම් මේක කොච්චරක් අද ලෝක පාලනය කිරීම සඳහා ෂට දේශ පාලනඥයෝ පාවිච්චි කරනවද කියලා අද ලෝකය නොමග අරින ප්‍රධානකම හයෙන් එකක් තමයි සංගීතය. අද ලෝකේ කියන සංගීත ව්‍යාපාරේ දන්නවනම් ඔයගොල්ලෝ ඒකේ කිසිම సౌందర్యයක් නැහැ. ඒක තියෙන තන්නි කර ඒ කියන්නේ මුර්ග ගති. ඒ මුර්ග ව්‍යාපාර සඳහා කොච්චර තරුණ දරුවෝ කප කපා පෙති ගහ ගහ පරිේෂණ කරනවාද? කොච්චරක් ඒ සඳහා ඒ විදියට මත් කරගෙන අද හැදෙන තරුණයන්ට අද හැදෙන තරුණියන්ට මොලේ මත් කරනවාද කියලා බැලුවොත් පිටරට යන හැම කාර්යකම යන මිනිහ කන් දෙකට පොරොප්ප දෙයක් ගහගෙන ඉන්නේ. බයිසිකලයක් පස්සෙන් උඩත් ගහගෙන ඉන්නේ. කොතන ගියත් මේක නිකන් වදනකොටම හම්බ වෙච්ච එකක් වගේ. iPod එකක් අහගෙන තමයි යන්නේ. එකම iPod එක girlfriend උයි boyfriend උයි ගහගෙන ඉන්නකොට ලස්සන අත්දැකීම. ඒක ඇඩ්වර්ටයිස්මන්ට් එකක්. මේ විදිහට අපේ ගංගෙවල් වලට අපේ රොඩි කුබ්බෑයන් වලට අපි පළවතට මේ සෑම දෙම රිංගලා ඒ සංගීත ව්‍යාපාරයේ මුලින්ම ඉන්න ඒ අමන පිරිසගේ වැඩ ටික දැන් 2012න් පස්සේ එළි වෙන්න පටන් ගත්තා. දැන් තමයි දන්නේ අවුරුදු 20කට ඉස්සෙල්ලා මිනිස්සු තමග යවන හැටි ඒගොල්ලෝ දැනටම සද්ද තරංග හරහා දීලා ඉවරයි. මුලියේ හරියටම කන් දෙක දෙපැත්තෙන් ඒ ස්ටීරියෝ සිස්ටම් එකට ශබ්ද වගේක් දුන්නට පස්සේ එක මොහොතකදී අර සියලු මතකේ අමතක කරලා වෙන මිනිහෙක් ගන්න පුළුවන්. මේ විදිහට පරිශන කරලා මේ මිනිස්සයා පුරුදු කරලා පුරුදු කරලා පුරුදු කරලා පුරුදු කරන්නේ අවුරුදු මාස 6 දරුවෝ අරගෙන ඒකට කියන්නේ වද දෙනවා කියලා. කරලවන්න ලොකු වුණාට පස්සේ මේ මනසට තුවක්වත් දුන්නාට පස්සේ ඔක්කොටම සුසු සුසු සුසු ගාලා වෙඩි තියෙනවා. ඉතින් ඉඳපු ගාන නිවුස් අපිට හම්බ වෙනවා. ඉස්කෝලේ ගුරුවරයාත් එක්ක 15 දිනකට වෙඩි සිප්පයි කියලා. වීදිකට බහලා දිගට පිටිචාන ගියයි කියලා. බලන්න මොකද ඉතින් ශබ්ද දීලා ඒ කනට මොලේ ඔක්කොම වයර් මාරු කරනවා. වයර් මාරු කරලා පස්සේ මාසෙට කියන ඕන දෙයක් කරනවා රෝබෝ කෙනෙක් වගේ. ඉතින් අපිට නම් ඇහෙන්නේ මේ ශබ්දවල තියෙන පුදුමාකාර කර්ණ රසායන සංගීතයක්. නමුත් මේක පිටිපස්සේ තියෙන මේ ගතිය දැනගෙන දෝ බුදුරජාණන් කියනවා එහෙම සංගීත අහනවට වඩා හොඳයි කන හාරලා දාපන්. යකඩකින් යනපන්. ප්‍රත්‍යක්ෂයකටකින් යනපන්. මොකද උඹලා දන්නේ නැහැ මෙලෝ වශයෙන්ම කොච්චර විඳවන්න ඕනද කියලා. ඒකත් දන්න පිරිසක් අද ඉන්නවා. ඊට පස්සේ මරණයන් මත්තේ ගිහිලා මොකද වෙන්නේ කියලා. නමුත් මම මේකටම කියන්න ඕනේ තව කතාවක්. බුදුරජාණන් වහන්සේගේ අෂ්ට බ්‍රහ්ම ස්වරය විතර කර්ණ රසායන මොනම සංගීතයක්වත් ලෝකේ නැහැ. බුදුජානනාංශගේ ශබ්දේ කුරුවි කුරුල්ලගේ කටහඬ ශබ්ද වගේ කියලා කියනවා. ඒ සඳහා ඇලී බැඳී ගත්ත නිසා එතන ඒ කුරුවි කුරුල්ලගේ කටහඬ වගේ සර්වඥාන්සේ කටහඬට ශ්‍රද්ධාව ඇති කරගත්ත ඒ අසන්දි මිත්‍රාව කටහඬ ඇහෙනකොටම සෝවාන් වෙනවා. ඒ අශෝක රජුරන් හිටියා අසන්දි මිත්‍රා කියලා මහේශිකාවක් මේ හන්දි වල කිසිසේත්ම පේන්නේ නැහැ ඒක ලස්සනට පේන්න තියෙන්නේ එක යායට තියෙන කෙහෙල් බොඩයක් වගේ. හන්දියක නැමෙනකොට පේන්නේ නැහැ වෙනසක් පේන්නේ නැහැ. ඒ තරම් හැම හන්දියක්ම හන්දි නැතුව වගේ තිබුණේ. ඉතින් මේ මහේශිකාව රජුරවන්න කියලා තිබුණ රජුර හරිම සද්ධාවන්තය අශෝක රජුර අපි අපේ කෙනෙක් නෝඩ අපි දන්නවා. අසන්දි මිත්‍රාව කියලා තිනවා දැන් මේ වෙනකොට බුදුරජාණන්සේ පින්නම් පාල අවුරුදු 230 ගණන් ගිහිල්ලා තියෙනවා. ਸਰවචනාංශගේ කටහඬ නැහැ. තියෙන්නේ බණ විතරයි. ඉතින් අශෝක රජුරෝ ඉතින් කියලා තියෙනවා මොකද කරන්නේ දැන්? පොඩි කාරණාවක් තිබුණා අපේ මේ ශබ්ද තරංග දිගේ ගිහිල්ලා බුදුහාමතර නිකුත් වෙච්ච ශබ්ද තරංගත් අවකාශයේ අල්ලන්න කියන කතාවකුත් තිබුණා. අශෝක රජුරන්ට ඒ තරම් තාක්ෂණයක් තිබුණේ නැහැ. ඉතින් අසන්දි මිත්‍රයන් මොකද කරන්නේ කියලා. ඊට පස්සේ කිව්වා ස්වාමීන් වහන්සේ දෙවන් වහන්සේ කැළේ ඉන්නවා කරවික් කියලා කුරුල්ලෙක් කරවි කියන්නේ කුරුල්ලා කියන වචනම තමයි. ඒ කරවි කුරුල්ලා සද්ද කරනකොට එන කටහඬ බුදුහාමරගේ බ්‍රහ්මස්වරේ වගේ කියන. ඉතින් රජුර අනබෙර ගැව්වා වනේ ඉන්න බනවැද්දන්න කවුරු හරි කරවි කුරුල්ලා දන්නවනම් අරගෙන ඉන්නේ කියලා. ඊට පස්සේ ඊටාම දක්ෂ වැද්දෙක් හිමාල වනෙන් කියලා කියනවා කරවි කුරුල්ලෙන් කිරක් දුන්නා. රජුර අරමිනියට බොහොම තෑගි දීලා කුරුල්ල කූඩුවක දාගෙන ඉතින් බලාන ඉන්නවා ඉන්නවා ඉන්නවා ඉන්නවා සද්ද කරන්න මේකා සද්ද කරන්නේ නැහැ ගොල් ගොළුවේ. ඉතින් පුරෝහිතයන් ලැහුවා මෙන්න මෙහෙමයි වැඩේ බොහොම අමාරුවෙන් මේ අසන්ති මිත්‍රාගේ දොළදුක සංසන්දනය කරන්න කරවි කුරුල්ලෙක් ගින්නවා ඒක හද්ද කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ වා කරවි කුරුල්ල හද්ද කරන්න කිරිලි ළඟ ඉන්න ඕනේ කියලා. එන්නේ ආයෙ කොහෙන්ද කිරිලියක් හොයන්නේ. ඊට පස්සේ පොහිතයා කිව්වා පොඩි වැඩක් තියෙනවා. ඔය කුඩු එක පැත්තකට වීදුරු කෑල්ලක් ගහන්න. එතකොට මේ කුරුල්ලන්ට පේන අනිත් එක්කන කිරිලි කියලා හිතාගත්තොත් එයා එතකොට සද්ද කරනවා කියනවා. ඉතින් රජුරෝ කිව්වේ ඒ කුරුල්ලගේ ඡායාව ඒ කුරුල්ලගේ ප්‍රතිබිම්බේ බේන්න හදනකොට කුරුල්ල තටු ගහලා ලස්සනට ඒ කටහඬ දෙනකොට ඒ සද්දය අහගෙන හිටපු අසන්දි මිත්‍රාවට උද්දාලම්බන ප්‍රීතියෙන් බොහෝම දුරට ගිහිලා මාර්ග බල අවබෝධ කරන තරමට හිත පිරිසිදු වුණා. ඒක නිසා අර මයිකල් ජැක්සන් අහන්න ගියොත් එහෙම නැත්නම් සාහෂට අහුම්කම් දෙන්න ගියොත් ඒකාන්ත අපායට પાස්පෝර්ට් එක හම්බ වෙනවා. නැත්නම් ත්‍රිසංයෝනෙට. නමුත් ඒ වෙනුවට බුද්ධ ආදී උත්තරමන් වහන්සේ නමකට බණු පණ ඇහුවොත් ඒකට ව්‍යංජනාන ව්‍යංජන ගත්තොත් ඒ ආ සමාන ආනිසංසක් තියෙනවා. ඉතින් ඒක නිසා අපි කන වැඩිපුර යන්නේ ඒ වගේ බුදුබණක් අහන්නද එහෙම නැත්නම් බුදුබණ කියලා නිකන් බයිලා වගේකුත් කියනවා මම කියන්නේ ඒක නෙවෙයි මේ ධර්මයකට අහන්නද එහෙම නැත්නම් මේ ලෝකේ තියෙන දේවල්ද කියලා බැලුවොත් අපිට හිතා ගන්න පුළුවන් අපේ හිත කොච්චර අපායට කැමතිද අපේ හිත කොච්චර තිරසංයෝනියට කැමතිද අපේ හිත කොච්චර සත්‍ධර්මයට කැමතිද කියලා. ඉතින් ඒක නිසා අපිට එවැනි හිතක් එක්ක ගමනක් යන්න පුළුවන්. අඩියක්වත් ඉස්සරහට යන්න පුළුවන්. එවැනි හිතක් නම් අපිට පිටිපස්සෙන් ද උල්පන්දම් දෙන්නේ. එවැනි හිතක් නම් අපිට ගොඩ පෙරකෝකම් දෙන්නේ. අපි කොහොමද මේ හිතත් එක්ක gedera යන්නේ? අපි අපි කොහොමද සංගීත සම්දර්ශනයකට යන්නේ? කානිවල් එකට යන්නේ? නගරෙක යන්නේ? ප්‍රයිවට් බස් එකට ගියත් ඔයගෙන සීට් කියන නගිට නගින් නගිට මඟ දිගටම කැසට් දාලා තියෙනවා. බය වෙන්න දෙයක් නැහැ. ටෙලිවිෂන් එකකුත් දාලා තියෙනවා. ඇඩ්වර්ටයිස් කරලා ගන්න වාහනේ අතර සීට් තියෙන හැබැයි කට්ටිය වාඩි වෙලා. කමන්නේ මනුස්සයෙක් ගන්න නගින්න නගින්න සීට් තියෙනවා සීට් තියෙනවා කියලා. සද්දෙත් දාලා තියෙන තියෙන්නේ. ඉතින් මේ වගේ යුගයක කොහොමද කරන්න මුත්‍රාඥාංශය සඳහන් කරන්නේ? අන්න අර මෙව්ව අහන්න ඉස්සර වෙලා මෙව්ව ඇහිම නිසා හිත අසංවර වුණොත් පහළ වෙන්න පුළුවන් අනන්ත පාපක අකුසල ධර්ම පහළ නොවීම පිණිස මං කොයි ආකාරයකට මගේ හිත නූපන්න කුසල් නොයිපද වීම පිණිස හරියට නගරයක වටදාප කොටුතාප සහිත නගරයක ජීවත් වෙන රජ කෙනෙක් කොටුතාප්පෙට පිටසත්තුනන් පරසතුරා නැතිවීම සඳහා මුර කාවල් දාන. කාවල් කාමරවල ඉන්න මිනිස්සු ඉනියන එක්කන පරීක්ෂා කරලා තමයි ගන්න ඇතුළට. ඒ මොකද රජුරුවන්ගේ සහ නගර ආරක්ෂාව සඳහා. නමුත් ඒකට කියනවා නූපන්න කුසල් නොයිපද වීම පිණිස නූපන් හතුරන් නොයිපද වීම පිණිස ජලතාරා තටාක හදලා කොටු බැමි හදලා කටුකම්බි ගහලා අරස කරනවා. නමුත් මේ වෙනකොටත් රිංගගත්ත හොරු ඇතුළු නුවර ඉඳ ඉඳ තියෙනවා. අන්නේ ඇතුළු නෝර ඉන්න හොරු අල්ලන්න රජුරෝ නිතරම චරපුරුෂයෝ දාලා තියෙනවා. මුරකාවල් කාමරවල ඉන්න කට්ටිය යුනිෆෝම් මැදලා ඉන්නේ. කාවල් කාමරේ ඉන්න කට්ටිය යුනිෆෝම් මැදලා තියෙන්නේ. චරපුරුෂයෝ යුනිෆෝම් අඳින්නේ නැහැ. එයා නිතරම බලනවා මේ ඇතුළු නෝර වාසය කරන අය මොකටද මෙතන ඉන්නේ? මොන වගේ රස්සාවක්ද කරන්නේ? ඒගොල්ලෝ ඔත්තු බලන මිනිස්සුද? රජුරවන්ට විරුද්ධද කියලා චරපුරුෂ සේවාවක් තියෙනවා. මේ කණෙන් උපදින ශබ්ද හෝ කණෙන් උපදින කෙලෙස් කිපිනද හෝ මොන කෙලෙසයක් ආවත් මේ විදියට එnde ඉස්සර වෙලා අසංවර වුණොත් එnde ඉඩ තියෙන කෙලෙස් මෙහෙමයි කියලා දැනගෙන ආරස්සා වීමේ අදහසින් තමයි අරුවචනanse කියන්නේ අරඤ්‍යගතෝ වා රුක්ඛ මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ මේක පුංචි කළ සලකන්න අමාරුයි කැලිකට ගියාට පස්සේ කැලියක නෑ මනනන්දන රාග දනමන නාද රටා ඒක දිනේ සාමාන්‍යයෙන් කැලේ ශබ්ද ගහක් වලත් නැහැ ගහක් වල තියෙන කොළවල සිලිසිලි ශබ්දේ නැත්නම් ශූන්‍යකාර කියලා කියන්නේ මමගෙන් නිදහස් වෙලා ඉතින් ඒක නිසා ඒකෙන් කරන්නේ පිටින් එන ශබ්ද ෆිල්ටර් කරනවා හොඳ ටික විතරයි නමුත් හිතනද දැනටමත් අපේ ඇතුලේ ශබ්ද තියෙනවා මට හොඳට මතකයි දවසක මම මෙල්බන් ගිහිල්ලා භාවනා ඉන්න පළවෙනි මාසෙදී මම හරි ආසයි අර ඉස්සරහ දින විශාල මිදුලේ සක්මන් කරන්නේ චිප් කල් දාලා තියෙන ඉතින් මම දිගට සක්මන් කරනකොට හිතා ගන්න බෑ මගේ හිතට රංගන නාට්‍ය සින්දුවක් එනවා ඩ්‍රම් සද්දෙත් ඇහෙනවා කලයටත් ගහනවා සින්දුව යනවා මම දැන් තියෙන සක්මන පාස මගේ ඇඟ කුල්මත් වෙලා සම්පූර්ණ සින්දුව රස විඳිනවා මම දන්නවා මම වැන්නේකොට කැප නැහැ කියලා මේකට ඒකට මට හොඳට මතකයි වලේ ඉඳගෙන මේ ඩ්‍රාමා එක බලන හැටි. ඒ සම්පි සම්පූර්ණ මේ හිත සංගීතේ තියෙන. මේ පන්සලේ මිදුලේ මේ හාමුදුර කෙනෙක් මේ. ඊට සඳහන් බණ කියලා වුණාට පස්සේ මේ සරච්චන්ද්‍ර මහත්තයගේ නාටකම් වල ඇඳුම් අඳින සරච්චන්ද්‍ර මහත්තයෙක් හිටියා. එයා ඇවිල්ලා මට කතා හරි ආදරේ මට ඇවිල්ලා කතා කරලා බොහොම හොඳයි කියලා. අද ස්වාමීන් වහන්සේ තවත් නළුවෙක් ඇවිල්ලා ඉන්නවා මෙල්බන් වල කියලා. මොකද රංගත නාට්‍යවල සින්දුව කියන සොල්ලාදුව බනහන්න ඇවිල්ලා ඉඳලා. එසේ මං කෝ උඹ එනේ ඉඳන් දන්නේ මුළු සින්දුවම දැන් ටේප් එකේ වැඩ කරයි කියලා මගේ. එතකොට රංකඳ බලන්න මම චිත්‍රපටි මේ මේ විශ්වවිද්‍යාලේ වලට ගිහිල්ලා නෙවෙයි. මම ඉන්නේ පන්සලක. මම කරන්නේ ධක්මමලුව ධක්මම් කරන එක. දැන් ඇතුලේ සද්ද හරහා සමාන ආස්වාදයක් දෙනවා. මේකට මොකද කරන්නේ? කැලියට ගියත් මේකේ දෙනවනේ. ධක්මවල හිටියත් මේකේ එනවනේ. ශුන්‍යාකාරක හිටියත් එනවා. මේකටත් බුදුහාමර පුංචි දැන් මේ නූපන්න කුසල් නොවිපත නෙවෙයි. හිත ඇතුලේ දැනටමත් තියෙන කුසල් වර්ගයක් තියෙනවා. මේකට පිළියමක් ඕන. මේ පිළියම තමයි බුදුන් කියන්නේ මේක රූප ධර්මකින් හිර කරලා තියාපන්. ආස්වාස ප්‍රසවාස මෙනෙහි කර කර හිටපන්. සක්මන් කරනකොට රංකත නාට්‍ය සින්දු කියන්නෙන්න එපා. වම දකුණ කියලා මෙනෙහි කරපන් කියලායි කියන්නේ. අපි නිතරම තබන තබන පියවරක් පාසා මේ වම මේ දකුණ වම දකුණ කියලා රූප ධර්මයක් පිළිබඳව සලක්ෂණයක් මෙනෙහි කිරීමක් විතක්කයක් මෙහෙවනවා නම් ඒ වෙලාවේ අර හිතේ පරණ රෙකෝඩ් වැඩ කරන වෙලාවල් එනවනේ. ආන්න ඒක වළක්වන්න ඕන. ඒක තමයි සතියේ කෘත්‍යය. වීරිය කෘත්‍යය තමයි පිටින් එන ශබ්ද තරංග වලින් ශබ්ද විඥානයක් සෝත විඥානයක් පහළ නොවීම වෙනස ශබ්ද නැහැ තැනකට ගිහිල්ලා පරිසරය ඇතුළු නුවර පිට නුවර කොටුතාප වලින් අරසකන නමුත් ඒ වෙනකොට ඇතුළට ගිය සෙබළු ඉන්නවා, ඔත්තුකාරයෝ ඉන්නවා, හතුරු ඉන්නවා. ඒ අය පිළිබඳව දැන ගැනීම සඳහා යුනිෆෝම් ඇඳපු නැති ඔත්තු සේවාවක් තියෙන්න ඕනේ. ඒකට සතිය මොකද කරන්නේ? පරියන්කයට ගියා, ගහක් මොඩට ගියා, සීනාසනෙට ගියා, වාඩි වෙලා. ඉන්නකොට තමයි තේරෙනවා පරණ පුරුදු සද්ද ඇහෙනවා. එතෙන් කවුරු හරි කුණු හරපෙන් බැනපු එකක් මතක් වෙනවා. මොකක් කණ්ඩ ඕනේ මේක නැති කරන්න ඕනේ කියලා ඉතින් මේ භාවනා කරන්නේ. ඒකට අර කොච්චර දුවේතන. ඊ ආවට පස්සේ ඒ මිනිස්සුත් එතන නෑ එතන හද්දත් නෑ නමුත් අර හිතේ තියෙනව එනකොට මෙන්න මේ ප්‍රතිස්ථාපනය කිරීම සඳහා වීර්යේන්ද්‍රිය නෙවෙයි පාවිච්චි කරන්නේ සතින්ද්‍රිය සතින්ද්‍රියෙන් ඉස්සල්ලාම දැනගන්නවා මගේ හිත සක්මන් කරමින් හිටියට පාදයේ අනුව නෙවෙයි මෙනෙහි කිරීම යන්නේ හිත කෙලින්ම සංගීත නාද රටාවක් මෙන්න මේ බව දැනගත්ත එක බුදුහාමුදුරුවෝ පිටිපස්සෙන් කෙවිතක් කරන්න ඇවිල්ලා මට ගහන්න එන්නේ නැහැ. ගුරු හාමුදුරුවෝ එන්නෙත් නැහැ. Taman දන්නවනම් මම මෙතෙන් ආවේ සක්මනටයි ආවේ සක්මනේදී මට කරන්න කියලා මට බුදුහාමුදුරුවෝ අනුමත කරලා තියෙන්නේ රූප ද්‍රව්‍යයක්, රූප ධර්මයක්. පය පොළවේ කෙටෙනකොට ඒ කෙටෙන කෙටෙන වෙලාවේ මේ වම මේ දකුණ ඉතින් ඒ බුදුම ස්වාමීන් වහන්සේ එතනදී කියනවා ඒටි එද්දි සංකන්ද නාටකමේ සද්ද ඇහෙනවා නම් සින්දුවට හිත වැඩ කරනවා නම් වම වම වම වම වම දකුණු දකුණු දකුණු දකුණු දකුණු කියලා නැවත නැවතත් ළඟ ළඟ ළඟ ළඟ මෙනෙහි කරන්න කියනවා. මම මේවා කිව්වට මට වෙච්ච දේ පේනවනේ බණ ඇහෙනකොටනේ. බණ කියනකොට තේරෙනවනේ. මම මේ කියන්න හදන්නේ සුද්ධවන්තයෙක් වෙන්න නෙවෙයි. මේක තමයි මනුස්ස හිතේ හැටි. කාට හරි මට මට මේක හිතුණා මේක නපුරු සිද්ධාවක් නැත්තම් නපුරු වචනයක් කියන එක නෙවෙයි වැඩි. දැන් මගේ තියෙන යම් හික්මීමක් නිසානේ යම් බයලජ්ජාවක් නිසානේ යම් පවට බයක් නිසානේ මම මේක ගැන දැන් උනන්දු. එහෙම නැත්තම් අපි කවදාවත් මේක සිද්ධියක් වශයෙන් දකින්නේ නැහැ අපිට වැඩක් නැහැ නමුත් Tamange අභ්‍යන්තර විඥාන ස්රෝතය ගැන පොත්තපීමක් කරනවා නම් අවදීන් බලාන ඉන්නවනම් ඕනම කෙනෙකුට මේක අල්ලගතයි. මං අහන්නේ මේකයි ප්‍රශ්නේ. මම ධම්මජීව හාමුදුරුව තමයි. මම ධක්මන් තමයි කරන්න ඕන කෙනෙක් දකිනවා මේ පිටරට නෙලා හාමුදුරුව හාමුදුරුවනේ බලන ධක්මන් කරන හැටි කොච්චර පිං කර ගන්නවද කියලා පිටින්දල බලන. නමුත් මගේ ඇතුලේ වැඩ කරන්නේ රංගත නාට්‍ය සින්දුව. විජින් බලන මිනිස්සු හිතන්නේ වෙන එකක්. නමුත් මේ විදිහට මට ඒක දැක ගන්න පුළුවන් වීම ගැන මං කනගාටු විය යුතුද නැත්නම් සතුටු විය යුතුද විපස්සනා කරන්නේ නැති කෙනෙකුට පුළුවන් ද සතුටු වෙන්න ඕනම කෙනෙක් පශ්චාත්තාප වෙනවනේ චිකේ මං වගේ නොසන්දාල තරන් නොවන වැඩක් මම කරන්නේ කියලා නමුත් විපස්සනාදී බුදුහාමුදුරුවෝ මෙවැනි ප්‍රයත්නයක් කරන කෙනාට පුංචි ලයිසන් එකක් දෙනවා ඔබ කවදා හෝ උඹ යති වෙන මේ වැරද්ද උඹම දැක්කේ නැත්නම් උඹ කොට ගන්න කවුරක්වත් නැහැ මේක පසංගන්න ගියාට කවදාකවත් උත්තර වෙන්නේ නැහැ මේක ධර්මචාරීන් එක්ක සබ්‍රක්‍මචාරීන් එක්ක භාවනා කරනත් එක්ක සාකච්ඡා කරලා හිතට කියන්න ඕනේ ඔබ ඔය අනියම් ප්‍රේමයක් බුද්ධ විදින්න ගියාට අකපදයක් බුද්ධ විදිනවන මම ඔබ එලි කරනවා මොම් ප්‍රසිද්ධිය එලි කරනවා කියලා කර්මස්ථාන සුද්ධ කරන වෙලාවේ ධර්ම සාකච්ඡාවල තමන්න පුළුවන්කමක් තියෙනෝනේ මම මෙච්චර හිත හදාගන්න උත්සාහ කරාට මගේ මෙහෙම දෙයක් වෙනවා කියලා. හැබැයි ඒක කියන්න එපා භවනා නොකරන කෙනෙක් ඉදිරියට. සම්පූර්ණ පටලවල තේරුම් ගන්න. ඒ නිසා අපිට එහෙම දෙයක් කියන්න බුදුන් නැහැනේ දැන්. මගේ ගුරු ආමතුරුත් නැහැනේ මට. මට ඉන්නේ මෛත්‍රික භාවනා කරන්නයි තමයි. මම භාවනා කරන කෙනෙකුට කියනවා මෙන්න මෙහෙමයි මම බැස්සේ වැඩිහිට. නමුත් අන්තිම බලන්න මොකද්ද වෙලා තියෙන්නේ? මේ පිටින් ආපු සද්දයක් නෙවෙයි. මේ ඇතුළෙම තියෙන සද්ද. ඉතින් මට සතිය තියෙන නම් පළවෙනිම දේ තමයි සතිය කරන්නේ. මගේ හිත සතියේ නෑ කියලා දැනගන්නවා. මේක තමයි තාමත්ම වැදගත් දේ රෝග නිర్ణය. අපිට මේකට බ්‍රවුන්ස් කම්පැනිට හරි මිලර්ස් කම්පැනිට කොන්ත්‍රාත් දීලා හරියන්නේ නැහැ. ඒගොල්ලෝ මේ කොන්ත්‍රාත් එක්ක ගන්නෑ. තමන්මයි කරන්නේ. තාම කරන්නම් ඉස්සල්ලාම සද්ද ඇහිීම පිළිබඳ හික්මීමකට ඇති කරලා සද්ද නැති වුණත් අපේ හිතේ තියෙන නොසන්ඩාල ගතිය නිසා පරණ සද්ද හෝ අහමේ මෙහෙම රසාස්වාදයක් කරනවා අන්න ඒක හෙලි කරන්න ඒක අපි වසංගන්න ගියොත් වැඩෙනවා. හෙලි කිරුවට පස්සේ දවසක් එයි සක්මන් කරන ගමන් වම දකුණ දන්න ගමන්ම රංගන නාට්‍ය සින්දු ඇහෙන්න ඉඩ තියෙනවා. ඒක ඊට වැඩිය ජොලි වැඩි. හොඳටම දන්නවා වම තියෙනකොට වමත් තේරෙනවා මේ පසුබිම් සංගීතයක් වගේ පේනවා. සංගත නාට්‍ය සින්දුව. ඒකේ ඒකේ තියෙනවා මේ මට මතක නෑ රංකන කියලා නාට්‍ය. ඉසේ මොකා වෙසෙන්නියා ඉස උකුණා වෙසෙන්නියා ඒකගේ අනුහසින්නියා ඉසේ රෝග නැසෙන්නියා කියලා යාදින කියනවා. කනේ මොකා වේසෙන්නියා කන් ඈයා වේසෙන්නියා ඒකගේ අනුහදින්නියා කනේ රෝග නැසෙන්නියා මේ යන අතරතුර මට මතක නෑ මම වම දකුණත් බල බලාද ගිහි කියලා ඉස්සර දවසට මට මේ ඉස්සර වම දකුණ දැක්කේ නෑ ඒක පස්සේ දවසක එන්න පුළුවන් තමයි වම දකුණ කියලා යන ගමන් එහෙම නැත්නම් මේ පියවර පිළිබඳවත් වරින් වර සතිය පිහිටවන ගමන් පසුබිමේ මේ තරම්මත් ඒ කෙලෙසිය අයින් වෙන කියවට අයින් වෙන්නේ නැහැ ඒ වගේ අපේ හිතේ බැඳිච්ච දේවල් ඒ වෙලාවේ නෙවුවට නෙවුව නෝපන්න කුසල් නොයුසීම නෙවෙයි. හිතේ දැනට පවතින අකුසල් දැනගෙන වර්ගීකරණය කිරීම. ඒ දේ කරන්න පුළුවන් නම් ඒ දේට අපි ගාක් දිනු කරන්න වෙයි. දිනු කරුවට පස්සෙත් අපිට තේරෙනවා සද්දවල කෙලෙස් නැහැ. සද්ද අහන වෙලාවදී අපිට පහළ වෙන ආකල්ප වලයි කෙලස් තියෙන්නේ. සද්ද නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. සද්ද නැත්නම් අපි හිතාන හිතලා සද්ද ඇති කරගන්නවා. නැත්නම් සද්ද ආස්වාද හිතින් ලබනවා. සද්ද නෙමෙයි කෙලස් තියෙන්නේ. ඒ සද්දයට අපි දක්වන මනාපමනාපේ. ඒ සද්දයට අපි දක්වන ප්‍රතික්‍රියාව. ඒ නිසා සද්ද දුරු කිරීමෙන් පමණක් අපිට නැති වෙනව නැති වෙන්නේ නෝපන්න උසල් නොපෙදීමෙන් පමණයි. නමුත් දැනටමත් හිතේ තියෙන සද්ද වලින් ඇති වෙන දේවල් සද්ද නැති කිරීමෙන් වෙන්නේ නැහැ. ඒක නිසා අපි තීරුම් අරගන්න ඕනේ සද්ද නෙමෙයි ප්‍රශ්නේ ඒ ශබ්දය අහනකොට ඒ ශබ්දය බුද්ධි විදිනකොට මගේ පහළ වෙන මනාපමනාප දෙකත් එක්ක සත්‍යය දැනගන්න පුළුවන් නම් අත්‍ය ශ්‍රේෂ්ඨයි. සමාලයට ඒක වෙන්නේ ආස්වාස් ප්‍රසවාසි පිළිබඳ සතිය පවතිද්දි වෙන්න පුළුවන්. සක්මණ පිළිබඳ සතිය පවතිද්දි වෙන්නත් පුළුවන්. අන්න එදාට අපි මේ සතියේ ආස්වාස් ප්‍රසවාසි සක්මණේ අතිවිශේෂ ප්‍රයෝජනයක් ගන්නවා. මියා වැඩිපුර එනවනම් අපි වම දකුණට දාලා වම දකුණත් ජාම බේර ගන්නවා. එතකොට තේරෙනවා වම සහ දකුණ අතරමැද තඩමාරු වෙනලාදී අන්න සද්ද රිංගනවා. දැන් ආශ්වාසය වල ප්‍රශ්වාසය කරනකොට උන්න සද්ද රිංගනවා. ප්‍රශ්වාසය වල සද්ද ආශ්වාසය කරනකොට ආයෙ සද්ද රිංගනවා. අපි ආශ්වාස ප්‍රශ්වාසය කරනකොට ඒකත් දානවා. ආන්න මේ විදිහට යම් විදිහකට මේ විඥාන ස්රෝතයේ තුල සිදුවෙන මේ අච්චාරුව දැක ගන්න පුළුවන් නම් ඒ කෙනාට නූපන්න කුසල් නොයිපත වීමත් උපන්න කුසල් ප්‍රහාණය කිරීමත් අතරමැද ඇති වෙන දක්ෂකමක් පහළ වෙනවානේ. ඇති වෙන සූරකමක් ඒක තමයි නූපන් කුසල් නොයිපත වීමේ හැකියාව. වෙනතනම් මේ සත්‍ය නිසා අනන්ත මනාප පහළ වෙලා අමනාප පහළ වෙලා හිත දූෂ්‍ය වෙලා අපාගාමි වෙනවා. නමුත් දැන් ඒක වෙනවා. වෙනකොටම දන්නවා මෙන්න පුතේ වැඩේ ඔබ වම දකුණ කී කියලා යනකොට ශබ්ද ඇහෙනවා. ඇහෙනකොටම වම දකුණ ගැන විනිශ්චය කරන දෙයක් නෑ. ඒක උදාසීන අරමුණක් නේ. සද්දෙට මනාපමනාප පහළ වෙනවා. දැන් ඔබට මනාපමනාප පහළ වෙනකොටම මම සක්මන් කරන්නේ මට තරම් වෙන්නේ නැති විදියට මට ඕන සද්දයක් අහු නැත්නම් හිතාගත්තා. ඒකෝට මට මනාපේ පහළ වුණා. ඔන්න මට අමනාපේ පහළ වුණා කියලා ඒක දැක ගන්න පුළුවන් නම් එතකොට යා අතිරේක කුසලයක් කෙලස් එnde ඉතින තැන මතින් කෙලස් වල යාන්ත්‍රණය දැනගැනීමෙන් තිරේ පිටිපස්සේ මොකද්ද වෙන්නේ කියලා දැනගැනීමෙන් කවම කවදාකවත් පොතකින් ගන්න බැරි කවම කවදාකවත් අනුන්ගෙන් දැනගන්න බැරි තමා විශ්ීම කළ යුතු කුසලතාවයක් දිනු ඒ කුසලතාවය කරන්ඩ අතීත වෙච්ච දේවල් ගැන හිතලා කරන්න බෑ. අනාගතේ වෙන්න සියන් දේවල් ප්‍රතිචාර කරන්න බෑ. වර්තමානයේම හිත කෙලසිලාම තියෙනවා. අස්පනා අපිට කෙලසිලා තියෙනවා හැබැයි කෙලසර ප්‍රමාණය දරගන්න. මගේ හිතේ වමේ දකුණේ තියෙන්නේ නමුත් වමේ දකුණට මනාප නැහැ. ඒකට සද්ද හිත හිත අහන නැත්තම් පිටිව් අහනවා අහන අහන වෙලාවේ මට තේරෙනවා මගේ හිත තියෙන්නේ නතු භාවයේ. මගේ හිත තියෙන්නේ අමනාපයේ කියලා. මෙන්න මේ වට්ටමට යන්න පුළුවන් නම් හිතන්න බුද්ධ ධර්මයේ මොකද්ද මැරිලා තියෙන්නේ කියලා. ඒක එච්චර සජීවී. ඒක කහ කෑල්ල දෙකට කැඩුවාගේ සජීවී. නමුත් මෙතෙන්ට එන්න බෑ. පළවෙනි නූපන්න කුසල නූපිතීමේ කෘත්‍ය කරන්න ඕනේ. ඒකට උපන්න කුසල ප්‍රහාණය පිළිබඳ කෘත්‍ය කරන්න ඕනේ. එතකොට නූපන් කුසල් ඉපදවීමේ කෘත්‍ය වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒක ඒ ක්‍රමයට ඒ ජීවන රටාවට මේක බහුලීගත කිරීම සඳහා කටයුතු කරනවා නම් ඒකට කියනවා උපන් කුසල් වඩා වර්ධනය කිරීම සඳහා බහුලීගත කිරීම සඳහා නිබ්බාන ගාමිනී ප්‍රතිපදාවට යනවා කියනවා. ඒ නිසා සද්ද නැතිකමක් නෙවෙයි මෙතන කතා කරන්නේ. සද්ද විශේෂයි Taman දක්වන ආකල්පය ඒ ආකල්පයත් Tamanම දැකලා ඒකට හිත් කරදර ගන්නෙ නැතුව දුක් කරදර වෙන්නේ නැතුව මෙන්න මම දන්නේ නැතුව හිටියට මෙතෙක්කල් දැන් නම් ඔන්න ආලෝකයේ යටතේ දවල් එළිය සිද්ධ වෙන්නේ මේකයි කියලා මේ කටේට අස්මනා පිට සද්ද විශේෂ ගන්න පුළුවන් වුණොත් ඒකේ යෝගාවචරයට ඕනම ඉන්ද්‍රියක් විශේෂයි කන විශේෂ නාසය විශේෂ දිව විශේෂ ආය විශේෂ පුදුමාකාර විදිහට දවන්න පුළුවන් ඒ වගේම භාවනා නොකරන කට්ටියගේ ඇයි ඇත්ත මේ සද්ද වලට මෙච්චර ආකර්ෂණය වෙන්නේ තරහක් එන්නේ නැහැ අනුකම්පා කරනවා ඒ තමන් දන්නවනේ මෙතෙන් යන්න මම කොච්චර මහන්සිලාද යන්තම් මේකවත් අල්ලගත්තේ ඉතින් බණ භාවනා නොකරන කෙනා ගැන කුමන කතාවද ඉතින් බුද්ධ ධර්මයේ ආගමක් බවට පත්වීම පිළිබඳව කාටවත් දොස් කියන්න බෑ නමුත් ඒක වුණා කියලා අපිට ප්‍රශ්නයක් නෑ. අපිට පුළුවන් බුද්ධ ධර්ම තුල ඉන්න ගමන් පවා ධර්මයට හිත යොදලා ක්‍රියාවත් කිරීමෙන් ඒ එන කෙලෙස් දුරුවන් කිරීම විතරක් නෙමෙයි අමුතු කුසලතාවයක් දිනු කරනන්නේ කුසලතාවයේ වැඩෙන විදියට කටයුතු කරන්න යන එක තමයි මේ ආදිත්ත පරියාය සූත්‍රයේ පරමාර්ථය. එහෙම නැතුව මේ කනට යවුල්වත් දන්නවක්වත් ගිනි අඟුරු කට්ටන්නවත් නෙමෙයි. ඒ නිසා මේ මිචුවක්කල් මේ දේශනා කරපු ටික යහ ක්‍රමයට දාගෙන තමතුර තවදුරටත් අදි සීල ශික්ෂාවකට අදි චිත්ත ශික්ෂාවකට අදි ප්‍රඥා ශික්ෂාවකට ධෛර්ය බලයේ ශක්තිය පිණිස ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නතර කරනවා ශිල් දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා